අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිවාසික උපාසක මහතු සම්බන්ධ කරගෙන අපි මේ බ්‍රහස්පතින්දා පාරයක් පාද පවත්වන ධර්ම දේශනාවටයි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන බ්‍රහස්පතින්දා ඔක්තෝබර් මාසයේ 9 වෙනිදා මේ සියලුම දෙනා ධර්ම දේශනාවට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ දුස්සංගහෝ පබ්බජිතානීකේ අතෝ ගහත්තා ඝරමාව සන්තෝ අපොස්සුක්කෝ පරපුත්තේසු ඤත්වා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති තී අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බ්‍රහස්පතින්දා ධර්ම දේශනාව සඳහා මේ වකවානුවේදී ඉස්සරහින් තියාගත්තේ කග්ග විසාන සූත්‍රයයි ඒක ਸਰුවඥ දේශිත සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතී කියන පුතේ සංග්‍රහ වෙච්ච ගාථා වලින් අංග සම්පූර්ණ වෙච්ච නැත්නම් ගාථා වලින් හැදිච්ච සූත්‍රයක්. මේ සූත්‍රේ පුරාවට එකම ධ්‍රුව පදයක් නැවත නැවත මතුවෙන පදයක් අර්ථකථනයක් ලබා දෙනවා ඒකෝචරේ කග්ග විසාන කප්පු කියලා. ඉතින් ඒ නිසා මේ සූත්‍රයට කග්ග විසාන සූත්‍රය කියලා නම් කරලා තියෙන්නේ. ඒක උපමාවක් කග්ග විසාන කියලා කියන්නේ කංග වේනගේ තනි අඟ. ඉතින් සර්වචනාංශී ලෝකේ තියෙන එකම උපමාව ගැන හර දක්වනවා. ද්විතීය ද්වේතාවකට වැටිච්ච නැති දෙකට වෙදිච්ච නැති තනි අඟ සහිත කංග වේන නැත්නම් කණ වේන තනි අඟ ඉදිරිපත් කරලා මේ නිවන සඳහා අවශ්‍ය වෙන මේ ඒකචාරී ජීවිතය අද්විතීය ජීවිතේ දෙවන්නේක් නැති මේ ජීවිතයක තියෙන වටිනාකම ආකල්ප සංකල්ප වශයෙන් තබා ගැනීම සඳහා කග්ග විසාන කප්ප ඒ ආකප්ප තමයි මෙතන කතා කරන්නේ. ඒ සම්මා සංකල්පයක් කග්ග විසාන කප්ප ඒකෝ චරේ තමයි ඒකේ න්‍යාය ධර්මයේ. තනිව හැසිරෙන ගතිය. ඉතින් ඒ තනිව හැසිරීමට හේතු වෙන ලෞකික කරුණු ගොඩාක් හේතු කරගෙන ඒ සෑම දෙයක්ම හරහා කාටවත් අභියෝග කරන්න බැරි මේ ඒකචර ජීවිතයක් දිනහැර පෑම සරුවචන් වහන්සේ දිගටම සූත්‍ර පිටකොළ පෙන්ලා දීලා තියෙනවා. මේ සූත්‍රයේ කෙසේ නමුත් ආගමකට ඉඩක් නොතබන සූත්‍රයක්. ආගම හැදෙන්න කල්ලි ගහින්න ඕන. කල්ලි හරහා තමයි ආගම් හැදෙන්නේ. ඒතර තමයි ඔක්කොම විවස්ථා, ඔක්කොම නීති, ඔක්කොම මූලධර්මවාද, ඔක්කොම සුචරිතවාද සියල්ලම වැටෙන්නේ කල්ලි ගැහිම හරහා. ඉතින් බුදුරජාණන් වහන්සේ කල්ලියක් හැදුවා සංඝයයි කියලා. ඒ සංඝයා විවේකය පිණිස එක්ක වාසය කරනවා ඒ නිසා සංඝයාටත් යම් කිසි උත්තරීතර බලයක් තියෙනවා නමුත් ඒ සංඝයා ඒක තේරුම් අර ගන්නවා අපි මේක කරලා තියෙන්නේ කිනකාගේ විවේකයේ අරසා කරන්නයි නිසද්ද භාවයේ අරසා කරන්නයි උදේකලාව අරසා කරන්නයි කියලා ඉතින් ඒක ආගම් ඇතිකරන්න මුල් වෙන්නේ නැහැ සංවිධානය ඇති කරන්න වෙනත් සංවිධානය ඇති කරන්න මුළුමනින් නෑ. ඒ තුල ඒ සංඝයාගේ සංකල්පය තුල ඕනේ තරම් අර විදිහේ හුදකලාව විවේකය නිස්සාරණය ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඇතිවෙච්ච නිදර්ශන සහ මේ ගාථා වලින් දනවන කාරණා පසු කාලීනව දන්නේ නැහැ ඇත්තමද කියන දන්න මේක මේ ශ්‍රාවක බෝධීන් වහන්සේලා සඳහා වැඩි සම්බන්ධයක් නැතය සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අතර සම්බන්ධයක් නැතය මේක තියෙන්නේ පසේ පුදුරජාණන් වහන්සේලා සඳහායි නැත්තම් මේ ગાතා පසේ පුදුරජාණන් වහන්සේලාගේ උදාන ગાතා බුදු වුණාට පස්සේ කියන උදාන ગાතාවල්ය මොකද පසේ පුදුරජාණන් වහන්සේලා පුදුම ඒකචාරී ජීවිතයකට දර්ශන සපයනවා ඒ මොකද උන්වහන්සේලාට එහෙම සාසනයක් නැහැ කියන දෙයක් නැහැ ශ්‍රාවක පිරිසක් නැහැ පින්ඩපාතේ සඳහා සිවුරු සඳහා ගියන් ඇසුරු කරනවා ඊ타ත්ම අඩුවෙන් තේම යැත්තෝ සියල්ල කැප කරලා විවේකයට ගත වෙනවා ඒක නිසා පසේ බුදු සාසන ලෝකෙ පිහිටන්නේ අන්න එවැනි උත්තරමන් වහන්සේලාගේ උදාන ගාථා වශයෙන් තමයි අටුවාව සඳහන් කරලා තියෙන හැම ගාථාවකටම අටුවාවක් තියෙනවා වෙනමම කතාවක් තියෙන. ගාථා මේ 30 ගාණක් එකතු කරලා කග්ග විධාන කප්පෝ කියලා කිව්වට ඒකම ධ්‍රුවපදයකින් સમાપ્ત වුණාට දිගටම තියෙන්නේ එක එක ගාථාට එක එක අට කතා. ඉතින් යනුව බලනකොට ඒක මේ භාවනා කරන අය මේ ශාවක බෝධියක් සඳහා ඊතාන භාවනා කරන අයට අවශ්‍ය නැතය කියලා වගේ ආකල්පයක් තේරවාදී රටවල පේන්න තියෙනවා. නමුත් අපි විස්තර කරගන්න හදන්නේ එහෙම කොම් කරන්න බෑ මේකේ තියෙන කරුණු ඒකාන්තයෙන්ම අපිට අත්දැකිය හැකි දේවල් අපේ ජීවිතයත් පෙළගස්ව ගන්න අවශ්‍ය දේවල් කියන එක හොඳටම ඔප්පු වෙනවා. අන්නේ ඒ දෘෂ්ටි කෝණය තමයි අපි මේ ධර්ම දේශනා මාලාවට ගොඩක් මුල් කරගන්නේ. නමුත් අර අටුවාවට දක්වන කවුරුයක් වශයෙන් මුලින් සඳහන් කරනවා අටුවාව කියවනවනේ යම් කිසි කෙනෙක් අට කතාව ඒකේ සඳහන් වෙලා තියෙන මේක පසේ බුදුරජාණන් වහන්සේලාගේ නිදාන කතාව කියලා. ඉතින් මේ ගාතාවෙත් නිදාන කතාව බැලුවොත් ඉසර කාලික බාරණස නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ කියලා ඒ අපේ නාටක සංග්‍රහවල තියෙන බමුණන් කෙටවීම කියන නාට්‍ය ක්‍රමවල තියෙන පරණ ක්‍රමයට පටන් ගන්නවා. අන්න එහෙම මේ රජ කෙනෙකුගේ මහේෂිකාව මරණයටපත් වෙනවා. ඉතින් රජුරෝ එහෙමම දිගට රාජ්‍ය කරද්දී ඇමති මණ්ඩලය එහෙම නැත්නම් ඒ මිත්‍ර අමාත්‍යවරු ලඟ වෙලා කියනවා රාජ්‍ය උත්සව වලට මහේසිකාවක් නැතිවෙච්චා මේක පාඩුවක් ඒ නිසා මහත්ය මහේසිකාවක් ගැන කල්පනා කරන්න. රාජ්‍යෝ කියන එහෙම නැත්නම් සුදුසු කෙනෙක් හොයන්නේ කියලා. ඉතින් එතකොට කතාවේ හැටියට ප්‍රාන්ත රාජ්‍යයක ඉන්න රජෙනියක් සුන්දරයි ලස්සනයි මේ රජුරණ ගැලපෙනවා. එයාගේ ස්වාමි පුරුෂයන් තියෙනවා. මෙයා තමයි රාජ්‍ය කරන්නේ. ඉතින් රජුරණ මේ ඔට්ටුව කියලා දෙනවා. නමුත් පරහකට හිටින්නේ ඒ දෙවියන් ආසේ. එතකොට ගැප්ගෙන. ඒ නිසා ඒ දෙවියන් ආසේ කියනවා මම දරුවා හම්බුනාට පස්සේ ඉන්නම් රජුරණගේ මහේසිකාව වෙන කියලා රජු කියන කමක් නැහැ. රට දන්න නිසා ගැබ්බ පිටින් මහේසිකාව ගෙන්නගෙන මහේසිකා තත්ත්වයටපත් කියලා පස්සේ පුතෙක් වදනවා. පිටියේ පුතාට රජුර බොහොම සාදරෙන් හේමුනි තියාගෙන පුතේ පුතේ කියාගෙන හදනවා. කෙසේ නමුත් ඒ දෙවින්නාසෙත් එක්ක එනවා පිරිසක් ඒ රාජ්‍යයේ ඉඳලා ඒ ඇත්තෝ හිතනවා දැන් මේ රාජ්‍ය පවරන වෙලාවට මේ අවජාතක පුතා කොමා රජුරෝ මරනවා. ඒක නිසා දැන් මේ හේමුනි තියාගෙන හැදුවට ඒ පුතාට කතා කරලා කියනවා ඔය වැඩේ හරියන්නේ ඔයාට මෙතන මේ රාජ්‍ය සැලකලි තිබුණාට උරතලේ තිබුණාට අරසාව මදි ඒ නිසා රජුරුත් එක්ක තියෙන සම්බන්ධතාවය නැතර කරන්නේ. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය කාල වයස් දන්න වයස උපුතෙක් වෙන්න ඇති. ඉතින් ඊට පස්සේ රජුරෝ මේ අර පුතාට දරුසේන හසීම කතා කරනකොට ඒ දරුවගේ තියෙන ඒ අහක බලන ගතිය නිසා රජුරණ තද චිත්ත පීඩාවක් ඇති වෙනවා. ඒ චිත්ත පීඩාව හේතු වෙනවා ඒ රජුරවණ්ඩ තාපස පැවිද්දෙන් පැවිදි වෙන්නේ. පස්සේ තාපස පැවිද්දෙන් පැවිදි වුණාට ඊතර ඉන්නවා විශාල ඒ රජුරන්ගේ ಗುಣ දාන්න මේ රාජ්‍යයේ මිත්‍ර අමාත්‍යවරු ඒ සියලු දෙනාමත් රජුරුත් එක පැවිදිනවා. පැවිදි වෙච්චාම ඒ රජුරවන්ට නැත්නම් මේ තාපසයට ගොඩාක් ලාභ සත්කාර ලැබෙනවා. ඉතින් හම්බෙච්චාම රජුරෝ ඒ අයට බෙදලා දෙනකොට ටික කාලෙකදී එතන ආරවුලක් හට ගන්නවා. වැඩි ලාභ සත්කාර දෙන්නේ මේ කිට්ටුවන්තෙන්ට අපිත් පැවිදි වෙලා නේද ඉන්නේ අපි පැවිදි වුණාට අපිට ඉඳුල්පත් ටිකයි හම්බ වෙන්නේ. අපිට තියෙන්නේ සීනාසන සුද්ධ කරන එක අතුගානිකයි විතරයි. අපි අතපල්ලෙන් වැටලයි කියලා මේ රජුරුවන්ගෙම පැවිදි පිරිස අතර සංග්‍රහ අඩුකතියක්. නිසා ආරෝලක් හට ගන්නවා. ඊට පස්සේ රජුරවන්ට දැන් ඉතින් තාපසනේ කල්පනා වෙනවා මේ කිහිගෙදර හිටියාත් මේ වගේ පැවිදිලා හිටියත් කොහෙන් හරි දුක් දෝමනස් සඳහා හේතු කරනු පැනෙනවයි කියලා ඒනොත් එකලා වෙලා අපොසුකෝ අල්පේ පමානොවි වහාම ක්‍රියාත්මක වෙනවා අනුන් ගැන විශ්වාසය තිබීමෙන් පරපුත්තේසු කියලා මේක සඳහන් කරලා තියෙන්නේ අනුන්ගේ දරුවන් ගැන විශ්වාස කිරීමේ බලාපොරොත්තු අතහැරලා දාලා ගිහිල්ලා විපස්සනා භාවනා කරලා පසීබුදු තත්ත්වයටපත් වෙනවා. පසීබුදු රජාණන් වහන්සේ නමක්පත් වුණාට පස්සේ ඒ තමන්ගේ ජීවිත කතාව කියන ගාතාව තමයි මේකේ දුස්සංගහෝ පබ්බ ජිතානි ඒකේ. පැවිදි වුණාට පස්සේ සමාකාරෝ කට්ටියට සලකන්නේ කට්ටියකට අඩු අඩු කරලා සලකනවා කියලා එක චෝදනාවක්. එහෙම නැත්නම් අතෝ ගහට්ටා ඝරමේව සන්තෝ. ගෙදර වාසය කරන මිනිසුන්ට තමන්ගේ දරුවගේ සෙනෙහසක් නැති වෙනවා. එහෙම නැත්නම් අඹුවක් නැති වෙනවා. අහල පහල ඉන්න අයගේ සම්බන්ධතා නිසා ගිහිගෙදර වාසිය දුකයි අපොස්සුක්කෝ පරපුස්සිතේසු හුත්වා. එවිතා දරුවන් කෙරේ අනුන් කෙරෙහි බලාපොරොත්තු අතහැරලා දාලා ඒ කෝචරේ කග්ග විසාන කප්පෝ. කංග වේනගේ තනි අඟ වගේ තනිව හැසිරෙන්න ආකල්පයක් හදාගනින් කියන එකයි ගාථාවේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක බලනකොට ඒ පසේ පුත්‍ර ජාන් වහන්සේගේ උදාන ගාතාවක් විදිහට ඉදිරිපත් වෙලා තිබුණාට සරුවච්චන් වහන්සේගේ ධම්මා අපේ ගෞතම සීදී සරුවච්චන් වහන්සේගේ දේශනාවලට කිසියෙත්ම විරසක වීමක් නැහැ. ඒ වාගේම අපි මෙතන ඉන්න කවුරක්වත් අත් නොදකපු දෙයක්ුත් නෙවෙයි. අනිවාර්යයෙන්ම ගිහි ජීවිතයේ ලුණු මිරිස් තීරණ වයස තීරණ වයසේනකම් ඔළුව මෝරලා තියෙන කෙනෙකුටත් පැවිදි වෙලා පැවිදි ජීවිතය ගත කරපු කෙනෙකුටත් තේනවා මේ දෙකෙන් මොන තාලෙන්වත් බේරෙන්න බෑ. දැන් මේ රජ්ජුරුවෝ දේශනා කරන්නේ Taman දෙන්න වාසයෙන් රාජ්‍ය සැප විඳින එනතන් පැවිද්දන් අතර නායකත්වයේ ධර්මයෙන් Tamanට ලැබෙන ඒ සිව්පසේ අනුන්ට දෙන්නක් වශයෙන් රාජ්‍ය සැප අනුන්ට දෙන්නෙක් වශයෙන් උග දෙනකොට අත්දැකීම් තියෙනවා ලබන්නම් වශයෙන් අපිට ගිහි ගෙදර ඉන්නකොට අපිට හම්බෙලා තියෙන ඒ ඒ බලාපොරොත්තු සුන් වීම කෙනහිලි එහෙම නැත්නම් පැවිදි වුණාට පස්සේ බලාපොරොත්තු ඉෂ්ට නොවීම ලෞකික හෝ ලෝකෝත්තර වශයෙන් මේක සංසාරේ කිසිම විලාවක කිසිම කෙනෙකුට අඩු වැඩි නැතුව බෙදලා තියෙනවා. නමුත් අපි තනියම විඳවනවා මේක මට වෙච්ච දෙයක් කියලා. ඉතින් මේ ගාතාව අහලා අපිට ඇති වෙනවා නම් ඇති කරගන්න තියෙන මේක මට විතරක් වෙච්ච එකක් නෙවෙයි මේ ඉන්න ඔක්කොටම එක තාලෙටම සිද්ධ වෙනවා. නමුත් අපේ තියෙන ආත්මාර්ථකම නිසා ආත්මාර්ථකාමී නිසා කතිය නිසා සක්කාය දිට්ඨිය නිසා මාන්න නිසා මේ දුක මට විතරක් කවුරුරි සැලසුම් කරලා ආත්මයක් විසින් ආත්මයකට පමුණවන ලද්දක් කියලා තනි කරන්නේ දුර. නමුත් ਸਰවචනාංශයේ මෙවුවා නානා තැන් වලින් හොවා දක්වලා පෙන්වන්නේ උඹලා මොන නංගන් දුන්නත් මොන පටබැඳිනම් දුන්නත් දුක කියන එකයි මේ ඉස්මතු වෙන්නේ. නමුත් ඔබ ඒක ඒ කේවල දුක, සංසාර දුක, ලෝකේ පිහිටලා තියෙන දුක මේ නියෝජන වීම අපේ වශයෙන් ගන්නෑ මේක මට වෙච්ච එකක් අසවලා කරපු එකක් අසවලාට ඕනකම තිබුණා නම් මට මේ දුක නැති කරන්න තිබ්බා එහෙම නැත්නම් මම මේ දුකට අසාධාරණයි මේක මට විය යුත්තක් නෑ කියලා අපි මේ කතන්දර ගොතන එක තමයි අපේ ජීවිත කතාව කියලා කියන්නේ බුදුරජාණන්සේක පැත්තෙන් බලනකොට හැම පෘථග්ජනයෙකුටම එක හැන්දෙන් බෙදලා තියෙන්නේ. නමුත් අපි කොහොමඩක්වත් කැමති නැහැ කියන්නේ දැක්කගන්න ආකල්ප ඇතිකරන්න අපි ඔක්කොටම හම්බෙලා තියෙන්නේ ඒක හැන්දෙන් කියලා අපි කියන්නේ නැහැ මට විශේෂ කරලා ටොක්කක් කරලා තියෙනවා. මට විශේෂ කරලා අව탁සිරුවක් කරලා තියෙනවා. මට විශේෂ කරලා කැපිල්ලක් තියෙනවා කියලා. ඉතින් ඒ විඳවිල්ල නිසා කොහොමඩක්වත් ඇති හැටි දක් ගන්න බෑ. ඉතින් ඒක වළක්වන්න පුළුවන් ක්‍රමයක් ඇත්තෙත් නැහැ. මොකද මේ ලෝකය කියන එක අගය කරන්න ගිය ගමන් පිළිගත්ත ගමන් පිළිගන්න ඕක තමයි. මේ විෂම දුක පිළි අරගෙන පෞද්ගලිකකරණය කරන එක තමයි අපේ මනසෙන් කරන දේ. විශ්වගත දුක එහෙම නැත්නම් මේ කේවල දුක මගේ කියලා කොටසක් අඩාගෙන ඒ මගේ දුකට හේතුව උගේ වැඩක් කියලා ඉති උගේ මගේ දෙක වෙන් කරන එක තමයි විඥානය කරන්නේ. විඥානය කැමති නැහැ කොහොමඩක්වත් දැනගන්න ලද්දාකටන් තියෙන දුකයි කියන්නේ රජුරවන්ටත් තාපසේකට උනත් රටවැසියෙකුට උනත් තියෙන එකම එක දුකමයි කියලා ලෝකේ කොහොමඩක්වත් පිළිගන්න කැමති නැහැ. ලෞකික විශ්යන් අපිට හැම වෙලාවෙම කියන්නේ මේ වගේ තරහ මේ තරහ නැති කරන්න নানা ආකාර යෝජනා ක්‍රමක් තියෙනවා. නමුත් මේ යෝජනා ක්‍රම සියල්ලම ලෞකිකයි. දුකෙන් හටගෙන දුක පවත්තලා දුකෙන් කෙලවරන යෝජනා ක්‍රම. මේ අතරමැදමයි ਸਰවචනාසිකේ මේ නෛර්යානික සී සද්ධර්මය මේක මුලින්ම කියනවා සුතමේ වශයෙන් ඔය තම තමන් මේ මම මේ මාගේ ආත්මය කරගෙන කරන්නේ මේ පොදුවේ තියෙන දුකක් ඒ ආත්මය කරගත්ත ටික විතරයි උඹට දුක් දෙන්නේ ඔබ තේරුම් ගත්තොත් මේක හාත්පසම ලෝකේ තියෙන දුකයි කියලා කොට විශේෂයෙන්ම දුක මම කියා ගන්න වෙනකොට දුක අනාත්ම වශයෙන් පරතෝ වශයෙන් තුච්ච වශයෙන් රිත්ත වශයෙන් අනාත්ම වශයෙන් දැක ගන්න පුළුවන්. ඒක ලොකුම ලොකු දර්ශනීය වෙනසක්. එහෙම නැත්නම් ආධ්‍යාත්මික වෙනසක්. ඒක ලේසි නෑ. තාර්කික ක්‍රමයකින් ලබා ගන්න. නමුත් තාර්කික ක්‍රමේ නැතුව අපේ මොලේ වැඩ කරන්නේත් නැහැ. මෙන්න මේ නිසා සරුවචන් වහන්සේ මේ දුක් සියල්ලම එක එකනාගේ දුක් සියල්ලම විශාල බිතුසිතුම කැනලා පෙන්නනවා. මේ ඔක්කොම ඇනලා පෙන්නපුවාම මේ බිතුසිතුමේ කතාවක් තියෙනවා. විශාල චිත්‍රේ කතාවක් තියෙනවා. ඒකට කියනවා සර්වඥතා ඥානය කියලා. සර්වඥතා ඥානයට පේනවා මේ එක එකනා එක එක පැත්තෙන් තම තමන්ගේ කතා ගොතවුවට මේවා සියල්ලකම පිටිපස්සේ සමීකරණයක් තියෙනවා. මේ සියල්ලම පිටිපස්සේ හේතුඵල වාදයක් තියෙනවා. අන්නේ හේතුඵල වාදයට අපිට දැක ගන්න බෑ සර්වචනන්සේ දකින්න විදිහට අපි තාමත් අර මමයක් කොටු වෙලා එහෙම නැත්නම් මම ආයනයට කොටු වෙලා මාන්නයට කොටු වෙලා තණ්හාට කොටු වෙච්ච නිසා. ඉතින් ඒ බව ඉස්ලාම් පෙන්වන්නේ සූතමේ වශයෙන් පෙන්නලා තමනුත් එක එක්කෙනෙක් වශයෙන් ගත්තාම මේ විශාල චිත්‍රයේ පුංචි තිතක් එහෙම නැත්නම් විශාල වැලි මළුවක වැලි තලාවක වැලි ඇටයක්. වැලි තලාව දිහා බලනකොට වැලි ඇට සැල්ලම සමානයි. වැලි තලාවක් කියත ඒක වතුර තලාවක් නෙවෙයි. තනකොළ තලාවක් නෙවෙයි. වැලි තලාවක්. අන්නේ වැලි තලාවගේ සියල්ල දිහා දකින ඥානය තමයි සර්වඥතා ඥානය කියලා කියන්නේ. නමුත් ඒක අවශ්‍ය නැහැ. සර්වඥතා ඥානයක් අවශ්‍ය නැහැ දුකෙන් මිදෙන්න. ඒ මෙහා ඒ සුත්තමේ ඥානෙන් චිත්‍රය දිහා බලලා ඒ අනුව භාවනා කිරීමෙන් චින්තාමේ වශයෙන් කල්පනා කරලා භාවනා කිරීමෙන් බුදුජානනාංශයේ පෙන්නපු මේ විශාල චිත්‍රය තමන්ගේ කොටස අවබෝධ කිරීමෙන් අර මේ දුක මටම ආපු එකක් කිය අසවලා විශ්ින් කරපු එකක් කියලා ඒ තියෙන බොරු මතය ගැළවි ගියොත් මේ කතාවේ රජුරෝ මේ පසීබුදු වුණා වගේ එක්ක ශ්‍රාවක බෝධියක් ලබා ගන්න පුළුවන් නැත්නම් කෙලවරටම ගියොත් බුද්ධත්ව ලබා ගන්න පුළුවන් ඒ සඳහා සරුවචන් වහන්සේ විවිධ සූත්‍රවල මේ විශාල චිත්‍රය පෙළලා තියෙනවා. ඉතින් මට හිතුණා මේකේ මේ කේසිත දෝමනස, නෙක්කම්මසිත දෝමනස කියන දෙක පෙන්නලා තියෙන නිසා ඒකට සර්වචන්නාංශයේ පෙන්නන ඒ සලායතන විභංග සූත්‍රයේ කතාව මේකට සම්බන්ධ කරන්න සම්බන්ධ කළොත් කෙනෙකුට හිතා ගන්න පුළුවන් Taman කොතනද ඉන්නේ විශේෂයෙන්ම බණ භාවනා කරන කෙනෙක් වශයෙන් ඉතින් ඒක නිසා සරුවචනාංශේ විශාල චිත්‍රය පෙන්වීමෙන් කියනවා මුනාචර පෙන පෙන්නනවායි කියලා චත්තිංස සත්තපදා මනුස්සයෝ කල්පනා කරන කල්පනා ක්‍රම කල්පනාපෙත් මාර්ග 36ක් තියෙනවා ඒ 36න් එක තමයි අපි එක එකනා එක එකනා තම තමන්ගේ අර්ථකථන දෙයි තම තමන් නිදාසර කරනු ගන්නේ එක්කනාම වුණත් මේ 36 තැන් තැන් වල තැම්මාරු කරන ගතිය තියෙනවා ඒ නිසා මේ චත්තිංස සත්තපදා කියලා කියන්නේ සර්වඥතා ඥානයි. උන්වහන්සේ ඒ සත්තිංස චත්ත සත්තපදා. තිසය ආකාර සත්‍යයන් කල්පනා කරන දේවල් පෙන්නලා ඕනම කෙනෙකුට කියනවා මින් එපිට දෙයක් තියනවාද කියලා. ඒ පෙන්වීම සඳහා උන්වහන්සේ කියනවා ච ගේයසිත සෝමනසා ච නික්කමසිත සෝමනසා ච ගේයසිත දෝමනසා ච නික්කමසිත දෝමනස්සා ච ගේසිත උපේක්ඛා ච නික්කමසිත උපේක්ඛා කියලා ගිහි ගෙදර වාසය කරන්නන්ට ගිහි ගේ වශයෙන් සොම්නස් ಜಾති සතුටු වෙන්න කාරණා හයක් තියෙනවා පැවිද්දන්ටත් ඒ වගේ සතුටු වෙහි කාරණා හයක් පැවිදි ජීවිතේ තියෙනවා ගිහි ගෙදර ඇත්තන්ටත් දොම්නස් විහි කාරණා හයක් ගිහි ගෙදර ජීවිතේ තියෙනවා පැවිද්දන්ටත් නික්කමසිත නික්මීම කළ ඇත්තන්ටත් දෝමනස්ස විහි කාරණා හයක් තියෙනවා. ගිහියත්තන්ටත් උපේක්ෂා විහි කාරණා හයක් තියෙනවා. පැති හයක්. පැවිද්දන්ටත් උපේක්ෂා විහි කාරණා හයක් තියෙනවා. ඉතින් මේක දිහා බලපුවම මේක කිසිම ගුණයක් නැහැ. නමුත් මේක චිත්‍රේ විශාල කර පෙන්වීමක් පමණයි තියෙන්නේ. ඉතින් ඒකෙදී මේ ගිහි ගෙදර වාසය කරන්නන් සඳහා ඇති වෙන සෝමනස්ස සතුටු කාරණා පෙන්වන්නේ මනාව රූ දැකීම මනාව සද්ද ඇසීම මනාප ගඳ රස පහස ධර්මතා අනුව සම්බන්ධ වෙනකොට ඒ කෙනාට gedara dora සතුට කියන එකක් තියෙනවා. ඉතින් ඒක සඳහා තමයි ඔය ලෞකික ඥාන එහෙම නැත්නම් ආමිෂ ඥාන ලෝකේ තියලා තියෙන ලෝකාමිත පරිසංයුක්ත ඥාන ඔක්කොම තියෙන්නේ ඔය රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ හය ලබා ගන්න. ඉතින් මේ වගේ තැනකට එකතු වෙන උඟ දෙනෙක් ඒ වගේදී සාමාන්‍ය මට්ටම ඉක්මෝලගේ රූප දැකපු ඇත්තෝ සාමාන්‍ය මට්ටම ඉක්මවලා සාමාන්‍ය කෙනෙකුට දැක් ගන්න බැරි තරම් සද්ද જાති ආපු ඇත්තෝ ගන්ධ රස පහස ධර්ම දන්නේ නැත්තෝ. ඒ නිසා මේ වගේ පැවිදි වෙලා කටයුතු කරන විවේක වෙලා කටයුතු කරන නැත්තඳ ඒ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම නොලැබීම නිසා දරිද්‍රතාවයටපත් වෙච්ච ඇත්තෝ නෙවෙයි. යම් ප්‍රමාණයකට ඉව ඉක්මවලා ගිහිලා මේ ගිය නිසා මේ වෙලාවදී සීකර ගන්න ඕනේ. අපි මේ සතිපට්ඨාන දැනගන්න ඉස්සෙල්ලා අපේ ජීවිතය යොමු වෙලා තිබුණ මොකටද මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධර්මේ අනික් අයට වැඩි ලබන්න කොහොමඩක්වත් ලබන එක නෙවෙයි ප්‍රශ්නේ අල්ලපු ගෙදරට වැඩි ලබන එකයි ප්‍රශ්නේ ඒක තමයි මේ ලෝකයේ ධර්මතාවත් එක්ක තියෙන උරුට්ටුව තරංගය තමයි මෙතන තියෙන්නේ ඒ නිසා රූපවල කේවල තත්වයක් ඇත්තේ නැහැ සංසන්දනවත් තත්වයක් තියෙන්නේ අපි හැමලා දාතල ලැබුවට වැඩි ලබන්න ඕනේ අල්ලපු ගෙදරට වැඩියෙන් ලබන්න ඕනේ. වෙන ආගමකට වැඩියෙන් ලබන්න ඕනේ. වෙන ජාතියකට වැඩියෙන් ලබන්න ඕනේ. ඒ සඳහා ඉතින් නිතරම අමුඩ ගහගෙන කැදපට ගහගෙන ඉතින් කඹරනවා. රූප ශබ්ද ගන්ධ රස විශේෂයි. ඒ වගේම නික්කම්ම සිට සෝමනසියකුත් සර්වත්‍යන්තේ සඳහන් කරලා තිනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම හරහ ඒ රූපයන් උන්ට භාවනා කරලා ඒ භාවනාව හරහා ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විරාගය විමුක්තිය ලැබුවට පස්සේ එයාට හම්බ වෙනවා මිච්ඡර කල්මන් රූප පිළිබඳව මොකද්ද උත්සාහ කරේ අර ලෝකාමීෂ පටිසංයුත්තව දැන් රූපය හරහා බැලුවට පස්සේ නැත්නම් රූප කර්මස්ථානයේ කෙරුවට පස්සේ එයාට හම්බ වෙනවා විරාග නිරෝධ පටිසංයුත්ත සපක් ඒක ලෝකාමීෂ සම්මිත් එකක් නෙවෙයි ඒක ඇත්තටම විවේකජම් පීචි සුඛං. ඒ වගේම සද්ද සම්බන්ධේ අපි සාමාන්‍යයෙන් රූප ශබ්ද ගන්ධ රුක නෙවෙයි භාවනාවේදී ගෙනියන්නේ පරියන් කියනකොට පොට්ටබ්බය වායෝ පොට්ටබ්බ රූපේ සම්බන්ධ කරගෙන නමුත් කතාව යන්නේ මුලදී රූප ඊගාට ශබ්ද ඊගාට ගන්ධ ඊගාට රස ඊගාට ධර්ම. ඉතින් මෙන්න මේ ක්‍රමයට මේ හයින් අර ගේසිත සෝමනස්සේ ලබා ගන්න කරුණු වෙන හයම කර්මස්ථාන හයක් වශයෙන් කෙනෙකුට විවේකේ ලබා ගැනීම සඳහා හුදකලා ලබා ගැනීම සඳහා නෙකමචිත සෝමනසේ ලබා ගැනීම සඳහා හේතු වෙලා තියෙනවා. ඒක බහු ජනතාව දන්නේ නැහැ. එයතු තාමත් සැනකෙලි වලට යනවා, භෝජන සංග්‍රහ වලට යනවා, සෝමනසේ ලබා ගන්න. නමුත් මේ වගේ පිරිස් විවේක ස්ථාන හොයනවා. ඔයලා ඉදිරිපත් වෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම මානසිකාරීට නම් වලා ඒ හරහා විවේකජ ප්‍රීති සුඛයක් විරාගයක් නිරෝධයක් ලැබනකොට විශාල සතුටක් ඇති වෙනවා. අනේ අපි මෙතෙක් කල් කෙරුවේ මොනවද? අපි කවදද මේක දුවා දරුවන්ට කියලා දෙන්නේ? අපි කවදද අපේ සහෝදරයන්ට කියලා දෙන්නේ? අපි කවදද මේක ඥාතීන්ට කියලා දෙන්නේ කියලා ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව සමනුපස්සනය. එතන සම්මර්ෂණය දැකපු කෙනාට සංසන්දනාත්මක සෝමනස්සක් ඇති වෙනවා. ඒක අපි කියනවා නික්කම ගේයසිත නික්කම සිත සෝමනස්සය කියන. ඒ වගේම සරුවඥාන්සේ සඳහන් කරනවා මේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම නොලැබීම නිසා අල්ලපු gedර තරම් නොලැබීම නිසා හිතපු තරම් නොලැබීම නිසා මිනිස්යන්ගේ බර ගන්න දුම්නසටපත් වෙලා තියෙන එකට අසහනයි කියලා කියනවා. ඒක කියන ආතතිය කියලා දැවිලි තැවිලි ඉතින් ලෝකේ ඔක්කොමලාද ඉන්නේ විශාල අසහනික. විශේෂයෙන්ම දිනු රටවල රාජධානි වල විශාල පිරිසක් අද ඉන්නේ අසහනේ. මොකද මේ ගියසිත දෝමනසය ඒ ලබා ගන්න ඕන දේ ලැබිලා නැහැ. මූලික අවශ්‍යතාවය නෙවෙයි මෙතන කතා කරන්නේ සංසන්දනාත්මකව අල්ලවගේ දෙට්ට වැඩිය. අල්ලපු රටට වැඩිය. අල්ලපු ආගමට වැඩිය. අම්මට තාත්තට වැඩිය. ඉතින් ඒක සඳහා දෝමනසටපත් වීම දිගටම තියෙනවා. ඒ වගේම තමයි ඒ යම් කිසි කෙනෙක් ගීගේ අතහැරලා ගිහිල්ලා භාවනා කළ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මටයි අවශ්‍ය කරන ඥානෙ ලැබුණේ නැහැ කියලා මට මේ අවශ්‍ය කරන ධ්‍යානෙ ලැබුණේ නැහැ කියලා මට මේ අවශ්‍ය කරන මාර්ගඵල ලැබුණේ නැහැ කියලා ඒ අනු අනු විමුක්ඛ වූ ඒ අනුත්තර විමුක්ඛය මට නොලැබීම නිසා ධම්නසෙන් පසු වෙනවා සියලුම සංගය. සියලුම යෝගාවචර. කමඨං සුද්ධ කරන එක හොඳටම පැහැදිලි. හැම කෙනාම ඉන්නේ කනගාටුවක. ඊගායකට ගිය ගමන් කනගාටුව දෙගුණ වෙනවා. ඊගායට ගමන් දෙගුණ වෙනවා. මොකද අර ඒ ලබාච්ච දේ ලබාගත් ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට නොලැබීම නිසා. ඒ නිසා නෙක්ඛම්ම සිත දෝමනස්සයකුත් තියෙනවා. භාවනා කිරීම නිසා, පැවිදි වීම නිසා, ගීගය අතහැරීම නිසා, ඒ විතරක් නෙවෙයි මේ භාවනාව හරියෑම නිසා භාවනා හරියන්න හරියන්න ඉදිරියට යෑමේ තියෙන ඒ ආශාව පිපාසකති වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ ස්පෘහා පිහා කියලා අනුත්‍රේසු විමුක්ඛේසු පිහං උපට්ඨපේති. වහාම නිවන් ලබන්න තියෙන ආශාව වැඩිකම නිසා දෝමනසයක් පහළ වෙනවා. එතකොට ඒ කාර්ය gedara දින්දැද්දී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නොලැබීම නිසා හෝ සංසන්දනාත්මකව තක්සීරුවට ලක්වීම නිසා ඇති වෙන දෝමනසෙ වගේ පැවිදි වුණාට පස්සේ භාවනා කරන ගත්තට පස්සේ මේ රූප ශබ්ද ගන්ධ රස පිළිබඳව මුලැමැදාග තේරෙන්න පටන් ගත්තට පස්සේ ඒක ඉවන් වීම තේරුම් ගත්තට පස්සේ නැත්නම් අරමුණ හොඳට දෙපිට තමා ගත්තට පස්සේ අවශ්‍ය කරන මාර්ගඵල ලැබුණ නැහැ කියලා ධානය ලැබුණ නැහැ කියලා ඥානෙ ලැබුණ නැහැ කියලා විශාල දුකක් තියෙනවා. ඒක ඇත්තටම කියාගන්න බැරි දුකක්. ඒක කියන වෙලාව තමයි කමඨාන් සුද්ධ කරන වෙලාව. කමඨාන් සුද්ධ කරන හැම වෙලාවෙම පශ්චාත්තාපය ප්‍රකාශ කරනවා. මට හරි ගිහිල්ලාද තියෙන්නේ මට වැරදිලාද තියෙන්නේ ඉස්සරහට දයන්නේ මං පස්සට දයන්නේ මං සමතෙද කරන්නේ මං විපස්සනාද කරන්නේ මං කියලා හැම කෙනාගේම ලුණු වතුර බොනකොට වගේ නෙක්කම සිර දෝමනසක් තියෙනවා. ඒ වගේම කතාව සම්පූර්ණ කිරීමට සරුවචනanse පෙන්නනවා උපේක්ෂාවක් තියෙනවා. ගිහිල්ලාටත් තියෙන උපේක්ෂාවක්. ඒ කියන්නේ පැවිද්දට භාවනා නොලඹිච්ච පෙළඹිච්ච නැති ඒ වගේම නයිස්ක්‍රාමයේ කරන ලද ගිහිගේ නික්මිච්ඡතර උපේක්ෂාවක් තියෙනවා. ඒ පළවෙනි උපේක්ෂාව බුදුජනන්සේ සඳහන් කරලා තියෙන්නේ ඒකේන මේ දන්නේ නැති නිසා යමක් නොතේරෙන නිසා බරපතලකමක් දන්නේ නැති නිසා සියල්ල කෙරෙහි ඇති කරගන්න අච්චානුපේක්ෂාව. කාරණා කාරණා දන්නේ නැහැ ඒ නිසා ලිම්මෙඩියා වගේ ගෙයිගෙන් බා වගේ එළියේ කාරණා මොනවාක්වත් දන්නේ නැහැ. නිසා කාරණා නොදැනීම හරහා මෝඩකම හරහා තා විතර්ක ඥාන සංසන්දනාත්මක ඥාන නැතිකම නිසා උපේක්ෂාවක් හදා කරගන්න නිසා අතපොරවන බුදියන්න පෙළඹෙනවා. දේවකට කාරණාවකට විවේචනාත්මකව බලන්නෙත් නැහැ. ඒකට කියනවා අඥාන උපේක්ෂාව කියලා. නමුත් භාවනා කරන කෙනාට මේ ධර්ම මේ අනේ මේ රූප ශබ්ද ගන්ධ රස දේවල් වල අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහෙනකොට එපා කාතියක් ඇති වෙනවා. නීරස ගතියක් ඇති වෙනවා. කම්මැලිකමක් ඇති වෙනවා. ඒක බුදුරජාණන්සේ පෙන්වනවා. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස විනිවිද ගියාට පස්සේ තියෙන උපේක්ෂාව. ගිහියට තියෙන උපේක්ෂාව, අඥාන උපේක්ෂාව. ඒකට මුහුණ දෙන්නේවත් නැතුව යුද්ධේ එනකොටම හමුදාවෙන් අස්සරි જાති උපේක්ෂාවකුත් තියෙනවා. ඉතින් මේ උපේක්ෂා දෙක නික්කමසිත උපේක්ෂාව, ගේහසිත උපේක්ෂාව කියලා සඳහන් කරනවා. නැත්නම් අඥාන උපේක්ෂාව සහ ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව කියලා. ඉතින් මේ 6 හයේ 6 තමයි මිනිස්යන්ගේ චිත්ත ප්‍රවෘත්ති පවත්තන ක්‍රම 36 වශයෙන් ਸਰවචන්සේ පෙන්වන්නේ. ඉතින් කාට හරි පුළුවන් නම් මීට එහා ගිය එකක් පෙන්වන්න අන්න එහෙමනම් ਸਰවචන්සේ බොරු වෙනවා. ඒ නිසා සීළු ආගම් වලට එහා සීළු චින්තනයන්ට එහා ඉස්ලාම් බුදුජානනාංශය අර තුස්සංගහෝ පබ්බජිතායි ඒකා පැවිදි වෙච්චත් අන්න මෙන්න මෙහෙම සංග්‍රහ සමාව නැහැ කියලා ඔන්න දුකක් තියෙනවා. අතෝ ගහට්ටෝ මේ මේ ගියත්තන්ට ගේහසිත දුකක් තියෙනවා. මේ ඔක්කොම දුක් මල්ලකට දාලා ගත්තාම මෙන්න මේ කියන විදිහට චත්තින්ත සත්තපදා කියන එකට තේරෙනවා. ඉතින් මේක ආධ්‍යාත්මික දෙයක්. මේක කොච්චර කටපාඩම් කරත් පාන් හම්බ වෙන්නේ නැත්නම් අපිට රුපියල් හම්බ වෙන්නේ නැත්නම් අපිට ඩොලර් හම්බ වෙන්නේ නැහැ. මේ කියන්නේ බුදුහාමරංගේ බුදුරජා සාරවඤ්ඤතා ඥාණය මෙන්න ලෝකේ තියෙන දුක ඔක්කොම ලෝක ධර්ම සියල්ලම මේ මල්ලට වැටෙනවා. ඉතින් අපි මේ මේ 36න් යම් යම් ප්‍රදේශ අත්දකලා තියෙනවා. ගිය වශයෙන් අපි සාර්ථක වෙච්ච වෙලාවල් තියෙනවා. නිෂ්කර්මේ කරාට පස්සේ යම් යම් සාර්ථක ලබලා තියෙනවා. ගියන් වශයෙන් අපේ දොම්නස් වෙන්න කාරණා තියෙනවා. පැවිදි ජීවිතේ දොම්නස් කාරණා තියෙනවා. ගියන් වශයෙන් අපි යම් යම් දේවල් වලට අඥාන උපේක්ෂාව පෙන්නලා තිනවා. පැවිදි වුණාට පස්සෙත් අපිට කම්මැලිකම නීරසකම උපේක්ෂාව ඇවිල්ලා තිනවා. දැන් බුදුරජාණන්සේ මේ 30 30ට ඔක්කොම දාගෙන එකින් එකට එකින් එකට yaadෙන රීකී ක්‍රමයට ගැලපෙන හේතුඵල ධර්මයට ගැලපෙන න්‍යාය ක්‍රමයක් විස්තර කරනවා. මේ පසේ බුදුරජාන් වහන්සේත් යන්න ඇති ඒ පාර වෙන්න ඇති. නමුත් ඒ පසේ බුදුරජාන් වහන්සේ න්‍යාය පෙන්වෙන්නේ නැහැ. එයා මේකෙන් හිත නරක කරගෙන පැවිදි වෙලා පැවිද්දෙන් ගම්පොත් වෙන් වෙලා විපස්සනා කරලා පතේ බුදු වුණා කියලා සඳහන් කරනවා. සරුවච්චන් වහන්සේ මේ වගේ දේවල් අරගෙන මුළු චිත්‍රය පෙන්ලා දීලා තියෙනවා. යම් කිසි කෙනෙකුට ගේහසිත සෝමනස්යක් තියෙනවා නම් ඒ ගේහසිත සෝමනසයට වඩා සූක්ෂමයි නික්කමසිත සෝමනසය කියන එකයි බුදුහාමර පෙන්නන්නේ. gedara dorawal වල රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබන ලැබීමෙන් සාර්ථකත්වයක් කියලා එකක් තියෙනවානේ. ගිහි ජීවිතේ ඊට වැඩි හුඟක් සියුම් මේ නික්කමසිත සෝමනසය ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ සියල්ල මේකෙම මේකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ගතිය විරාග ගතිය නිරෝධ ගතිය පටිනිස්සග්ග ගතිය දකිනකොට තේරෙනවා අර සියලු ඥාන වලට වැඩිය වැඩි මේ නික්කම්මසිත සෝමනස්සේ කිය. නමුත් මේ බහුජනතාව එක දන්නෙත් නැහැ. ওই ලෝකේ තියෙන සත්කාර සම්මාන සිලෝක එකක්වත් මේ ධර්මයේ තේරුම් අරගෙනත් නැහැ. ලෝක සත්කාර සම්මාන සිලෝක දෙන්නේ අර ගියසිත සෝමනස්සේ වැඩි කරගන්නයි. ඒ නිසා ඒ ඇත්තෝ නෙක්කම්ම සිත සෝමනස්සය গুপ্ত ධර්මයක් විදියට, ගූඪ ධර්මයක් විදියට පහත් කළ සලකනවා. නමුත් ඒ ඇත්තන්ගේ යටි හිතේ ලොකු ආශාවක් තියෙනවා. මේ නෙක්ඛම්මසිත සෝමනසේ ලබා ගන්න හැබැයි ගිහි ගිය අත නෑර. ඒ තියෙන ඒ වලියෙම කක්ක වලියෙම ඉඳගෙන සැප ලබන්න එහෙම නැත්නම් විවේකයක් හුදේකලාවක් බලාපොරොත්තු වෙන නිසා අද වර්තමාන ලෝකයේ දියුණු රටවල් වල කරන පරිශ්‍රණ දිහා බලනකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ වනවාසීව බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලාගේ හිතේ গুপ্ত தত্ত্ব හොරකම් කරන්න පුළුවන් ඒ අවතාර ක්‍රමය එහෙම නැත්නම් හිතින් හිතට බලපාන ක්‍රම අරගෙන තව කෙනෙක් මරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ බණ භාවනා කරන කෙනාගේ ඥාණය අපිට පරිශනාකාරයක් ඇතුලේ ආවරණය කරන පරීක්ෂණාගාරයක් ඇතුලේ ගන්න බැරිද? ඉතින් මේක විශාල මොළ පුපුරන්න මේ දවස්වල කල්පනා කරමින් කෝටි ගණන් වියදම් කරනවා. ඒ ගීගේ අතහරින්නේ නැතුව එහෙම නැත්නම් අවශ්‍ය පරිසරයේ සාධක දෙන්නේ නැතුව මේ කෙලිම විපස්සනාව කැට කරලා පෙත්තක් ගිල්ලලා විපස්සනාව දියරයක් හදලා ඉන්ජෙක්ෂන් එකක් දීලා. එහෙම නැත්නම් ශල්‍ය කර්මයක් කරලා මේක දෙන්න. ගොඩාක් පරිශ්‍රණ යනවා මේ දවස්වල. ඒවදියා බලනකොට වැලි කිසිල්ල මේ කරන ළමයෙක්වත් කරන්නේ නැත්නම් බොළඳ තුච්ච පාහර වැඩ වගේක් යනවා. ඒ මොකද තේරුම් අරගෙන තියෙනවා නෙක්ඛම්මසිත සෝමනසය, ගේසිත සෝමනසයට වැඩි වැඩි කියන එක. නමුත් යටත් වෙන්න කැමති නැහැ. නමුත් ඊටත් වැඩි සියුම් කාරණාවක් යෝගාවචරයන් තේරුම් ගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගේසිත සෝමනසය නෙක්ඛමසිත සෝමනස්සේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. తත්‍රි දන්නිසායි දම්පජහත කියලා. ගිහිගේ විඳපු සැපක් තියෙනවා නම් ඒ සැප සියල්ලටම වැඩිය මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ විනිවිදීමෙන් ලබන්න පුළුවන්. නැත්නම් රූප කර්මුණ වශී කර ගැනීමෙන් රූප කර්මස්ථානය නතු කර ගැනීමෙන් ලබන්න පුළුවන් බව බුදුජානනාංශයේ මෙතනදී තර්කයට පෙන්නනවා. ඊට පස්සේ කියනවා ගේසිත දෝමනස්සය කියලා එකක් තියෙනවා. ඊතර දොරේ මේ රූප සද්ද ගන්ධ රස ලැබීමේදී නරක දේවල් ලැබීම සෝ අවශ්‍ය දේවල් නොලැබීම නිසා එහෙම නැත්තම් පැවිදි වුණාට පස්සේ මාර්ගඵල නිවන් ලැබීම නිසා ඇති වෙන දුක්නස ඒ දෙකෙමුත් කියනවා gedara dore මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම නොලැබීම නිසා ඇති වෙන දුම්නසට වඩා හොඳයි මේ මාර්ගඵල නොලැබුණා කියලා ධ්‍යාන නොලැබුණයි කියලා විපස්සනා ඥාන නොලැබුණා කියලා ලැබෙන දුමනසයි කියලා හැබැයි ඒ යෝගාවචරය වශයෙන් අපි එක එක කරාට ඒකට දොස් කියා ගන්න. ඒක හොඳ නැහැ කියලා. නමුත් පුත්‍රයන්ති කියනවා gedara dore ඉඳගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දිගේ නොලැබිලා ඇති වෙච්ච දුම්නසර වැඩි මේක හොඳයි කියලා. ඒක ටිකක් අමාරුයි තේරුම් ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේගේ කල්පනා ක්‍රමය මොකද්ද කියලා මේ වගේ හිතා ගන්න පුළුවන්. ගේහසිත සෝමනසයට වැඩිය හොඳයි ගේහසිත දෝමනසය. නික්කමසිත සෝමනසයට වැඩිය හොඳයි නික්කමසිත දෝමනසය. නෙක්කම සිත දෝමනසයට වැඩිය හොඳයි, ගේය සිත දෝමනසයට වැඩිය හොඳයි නෙක්කම සිත දෝමනසෙ. ඉතින් මේක තමයි දුක්ඛ සත්‍ය තේරුම් ගන්න හදන කෙනාගේ ආකල්පමේ වෙනස. දුක්ඛ සත්‍ය බලාපොරොත්තු වෙන එකනාවේ සෝමනස්සය පස්සේ යන කෙනෙක් නම් එයා ඒකාන්තේම ආත්ම වංචාවක් කරන මිනිසෙක්. එයාට කවදාකවත් ඒ දුක්ඛ සත්‍ය පිළිබඳ ආකල්පමේ වෙනසක්වත් ගන්න බෑ. කග්ග විසාන කප්පෝ කියන එක හිතන්නත් බෑ. ඒක අසත්පුරුෂයෙකුට සද්ධර්මෙ දෙන්න කියා වගේ. කුපින්මද එක ගුණ නුවණින් ගුණ දහමින් වෙලුවත් උගේ ගතිය වුණාරි මැරුවක් කියලා තියෙනවා. ඒ මොකද යා හොයන්නෙම එක්ක නෙකම්ම සිත, ගේ සිත සෝමනාසේ නැත්නම් නෙකම්ම සිත සෝමනාසේ. ඉතින් බුදුරජාණන්සේගේ පටන් ගන්න බව හැබෑව. නමුත් පෙන්නලා දෙනවා. ගේ සිත සෝමනාසේට වැඩි හොඳයි නෙකම්ම සිත සෝමනාසේ. ගේහසිත දෝමනසිත වැඩිය හොඳයි නෙක්ඛම්මසිත දෝමනසේ. ඒක ගේහසිත උපේක්ෂාවක් තියෙනවා ගෙම්මැඩියෝ වගේ, ලිම්මැඩියෝ වගේ දන්න ශේෂ්ඨ විතරයි පිටදේවල් හොයන්නේ කියන්නේ නැතුව ඉව්ව පිළිබඳව අපේ උපේක්ෂාව කියලා කියනවා. ඇත්තට ඒක කියන්නේ අඥාන උපේක්ෂාව. නමුත් භාවනා කරනකොට උපේක්ෂාවක් වෙනවා භාවනාව එපා වෙන. භාවනාව නීරස වෙන. භාවනාව ඒකාකාරී වෙන. එතකොට අර gedara dore අඥාන උපේක්ෂාට වඩා මේ භාවනාවේදී ඇති වෙන ඒකාකාරී ගතිය උපේක්ෂා හොඳයි කියලා. ඒක නිසා බුදුන් ඉස්සල්ලාම කරන්නේ ගේසිත සෝමනසය දෝමනසය උපේක්ෂාවයි නික්කමසිත සෝමනස දෝමනස උපේක්ෂා මාර්ගය ප්‍රතිස්ථාපනය කරන්න කියලා. මේකත් එච්චර ලේසි නෑ මේක විශාල යුද්ධයක්. මේ යුද්ධේ තමයි අපි තැන් තැන් වල දිනලා තියෙනවා මේ වෙනකොට තැන් තැන් වල පෙරදිලා. පෙරදෙන්න හේතුව මේ කග්ගවිසාන කප්ප කියන මේ ආකල්පමය වෙනස ඇතිලා නැහැ. අපි හැම වෙලාවෙම පළවෙනිය වෙන්න හදනවා. දිනන්න හදනවා. හැම දිනුමකම මේ දෝමනසෙට ඊට නොදී සෝමනස ඉස්සරට යන්න හදනකොට අපි ආපහු මුලටයි යදී. ඒ නිසා භාවනා ජීවිතේ යනකොට දොම්නසක් පැමිණීම සෝමනසකට වැඩිය හොඳයි. ඒ නිසා ඉස්සල්ලාම ගේයසිත සෝමනස දෝමනස උපේක්ෂා කියන මේ තුනම නික්කමසිත සෝමනස දෝමනස උපේක්ෂා වලින් ප්‍රතිස්ථාපනය කරුවා බලන කිරීමම උගදෙනෙක් හිතන්නේ මේ gedara dor ප්‍රශ්න වලින් පැන යන්න හදනවා ජීවිතේ ජීවත් කරවන්නේ නැතුව අමුතු තත් වලටපත් වෙලා නිවන් දකින්න හදනවා ඇයි බැරි ගෙදරilla නිවන් දකින්න ඇයි බැරි ගෙන්ද කම්පලේ භාවනා කරන්න ඇයි බැරි කඩිගසට භාවනා කරන්න කියලා හරියට අභියෝග කරනවා ඒ පැත්තට 99%ක්ම ඡන්දය දෙනවා නමුත් කෙනෙකුට සිද්ධ වෙනවා ඒ නෙක්ඛම්ම සිත දේවල් වලට යන්න නම් ගේ සිත දේවල් කැප කරන්න ඕනේ කියලා తాවකාලිකව ස්ථිරව කැප කරාට පස්සේ යම් කිසි කෙනෙකුට හම්බුනොත් එකම සිත මට වර එක වර එක භාවනා හරියාම නිසා විරාග නිරෝධ ධර්ම පහළ වීම නිසා සැපක් පහළ වෙනවා. නමුත් ඉච්චරනේ මං එතන ගිහිල්ලා හිර වෙලානේ මං දැන් ඉදිරියට යන්නේ නැහෙනි. මං දැන් ඊගාට මොකද කරන්න ඕනේ කියලා දෝන සැප පහළ වෙනවා. ඒ නිසා එnde end end end තමන්ගේ අර උපේක්ෂා ගතිය එහෙම නැත්නම් මේ භාවනාවේ තියෙන තල්ලුව අපි කියන සංවේගය කියලා අඩු වෙන ගතියක් වෙනවා. ඉතින් මේ තුනම ලොකු ජයග්‍රහණ තුනක් ගේහසිත තත්ත්වයට එක බලකොට. නමුත් ඊටාමත්ම මාරු භාවනා යෝගාවචරයකට ඒක වචනින්ම කියන්නේ වැඩි කල් භාවනා කරපු යෝගාවචරයකට පෙන්නලා දෙන්න. මේ නික්කමසිත සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන තුන ඒකාන්තයෙන්ම ගේහසිත සෝමනස්ස දෝමනස්ස උපේක්ඛාට වැඩි ශේෂ්ඨයි. ඒක බුදුසජනාසේ නමම හේම සදාහන් කරලා තියෙනවා. දැන් තියෙන්නේ නෙක්ඛම්ම සිත සෝමනස්සේ නෙක්ඛම්ම සිත දෝමනස්ස මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරා. මේක තමයි යෝගාවචරයට මොනම තාලෙන්වත් විකුණන්න බැරි අදහස. Tamanට හම්බ වෙන මේ භාවනා කරලා හම්බෙන්න මේ විරාග, නිරෝධ වගේ ධර්ම දැකලා එහිගෙන සතුට වැඩිය හොඳයි අනේ මට තාම මෙතන හිටියට ඉස්සරහකට ය아가න්න නැහැ තාම හිටපු තැනමනේ තාම නැහැනේ ධානයක් ලැබිලා, තාම නැහැනේ මාර්ගඵලයක් ලැබිලා, තාම නැහැනේ විපස්සනා ඥානයක් ලැබුණේ නැහැ කියලා හම්බෙන මේ දෝමනසය භවනා මාර්ගයේදී අනිවාර්යයෙන්ම ගමන් කළ යුතු තැනක්, තේරුම් ගත යුතු දෙයක්. මේකට අපි නිබ්බිදාව කියලා ප්‍රසඳන් කරනවා. නිබ්බිදා ඥානය කියලා කියන්නේ ඒ සොම්නසට වඩා හොඳයි මේ දේව නෙක්ඛම්මනසිත දෝමනසය ඒක නිසා ඒ විශේෂයි නිර්වින්දනයක් ඕනේ හිතේ. නැත්තම් සැප හොයන ගතිය නිතරම තියෙනවා. අර මේ ලෞකික ගතිය. ඒ නිසා මේ දෝමනසයට කැමැති වීම එහෙම නැත්නම් මට ඊගාවදී ලැබුණේ නැහැ මට ඒක කොහොමද ලබාගන්නේ මේ ගුරුවරයෙක්ගෙන් කරන්න බෑ මේ කර්මස්ථානෙ මේක කරන්න බෑ මේ භාවනා මධ්‍යස්ථානෙ මේක කරන්න බෑ එක දැනකට මම යන්න ඕනේ කියලා හැම යෝගාවචරයකටම එකවරක් ඕ හිතෙනවා ඒක පිළිබඳව කිසිසේත්ම කාටවත් කරන්නේ බෑ. නමුත් ඒක භාවනාව දිගේ ඉදිරියට යන වෙන දක්ෂ යෝගාචර විතරක් හම් වෙන දෙයක්. අන්න ඒ දෝමනස්ස විසෙහි ලෑස්ති වෙන මනස. මේ සෝමනස්සේ ප්‍රතිස්ථාපනය කළ දෝමනස්සට යනවයි කියලා කියන්නේ තණ්හාව වෙනුවට විරාගය පහළ වීම. එහෙම නැත්නම් සෝමනස්සේ කියලා කියන්නේ තණ්හාව ආශාව ඒක අපිට ඉස්සෙල්ලා අවශ්‍යයි මේ පැවිදි ජීවිතයේ රස බලන්න. යෝගාවච ජීවිතේ ළඟ බල රස බලන්න. නමුත් ඒක ක්‍රමයෙන් නිරුද්ධ නිබ්බින්දණයෙන් අයින් වෙන්න ඕන. නිර්වේදේ හරහා නිබ්බිදාව හරහා අයින් වෙනකොට තේනවා මේ සංසාරේ තියෙන දුක විශ්වගත දුක මට දැන් මේ භාවනා හිතේ නෙකම්ම හිතේ දෝමනස්ය වශයෙන් තේරෙනවා. මිනිස්සු නම් කියනවා අර જાති හම්බුණා මේ જાති හම්බුණා භාවනා ජීවිතේ තියෙන මෙන්න මේක ලබා ගන්නයි ඒක ලබා ගන්නයි කියලා. නමුත් මම එකතන කරකැවෙන රෝදයක් වගේ ඒ ධොම්නස් සාගත තත්වයක දැන් ඉන්නේ මේ ධොම්නස රූප සද්ද ගන්ධ රස ධම්ම ස්පර්ශ ඉතිසේ නෙවේය මේ ධොම්නස තියෙන්නේ අනුත්තර විමුක්ඛේ විශේෂය කියලා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා මේ මනස තාම සතියේ ඉන්නේ. ඊමණස තර සාම වීර්යය තියෙනවා, සද්ධාව තියෙනවා, සමාධිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා. හැබැයි දන්නවා අවශ්‍ය දේට ළඟා වෙලා නැහැ. මෙන්න මේ දෝමනස්සේ පෙන්වන්න වචන දෙකක් අපේ සාසනය සඳහන් කරලා තියෙනවා අසන්තුට්ඨිතා අපපටිවාණිතා කියලා. ඔය ලැබිච්ච දේ ගැන සතුටු වෙන්න එපා. කීකියාතරප ගැන මහලොකට සතුටු වෙන්න එපා. යෝගාවචර කිච්චි ගැන සතුටු වෙන්න එපා. උඹට තව ඉස්සරහට ගොඩාක් වැඩ තියෙනවා. පේනවනේ දැන්. ඒ නිසා ලද දේෙන් සතුටු වීම ඇති කරන්න එපා. ඒ ආධ්‍යාත්මික ළඟාවීම් කෙරෙහි අසන්තුටිතාවේ තියාගන්න ආමිෂයේ කෙරේ සන්තුටිතාවේ තියාගන්න. ආමිෂයේ දිහාට ඇති කියන්නේ කරගන්න භවණ ජීවිතය ඉදිරියට යන්නේදී දැන් ඇති කියන්නේ යන්නේවා. කොච්චරද කියනවනම් රහත් උනත් තමන්ගේ දිනචරියාව රකින්ද රහත් උනත් පුළුවන් තරම් ඒ ප්‍රතිපත්ති ටික රකින්ද හරියට රහත් වෙච්ච කෙනෙක් නැති කෙනෙක් වගේ. ඒකට කියනවා අසන්තුටිතාව අපටිවාණිතා කියනවා කරට උඩින් හැරිලා ආපහු බලන්න එපා දැන් නම් ගොඩක් යන්න තියෙනවා. දැන් මෙතන හති අරිමුද කියලා කම්මැලි වෙන්න එපා කියලා තියෙනවා. පිටිපස්ස හැරලා බලන්න එපා, සංසන්දනය කරන්න එපා. ගත්ත ඒක අරගෙන ඉදිරියටම යන්න කියලා. ඉතින් අන්නේ දෝමනස්සයට පුරුදු කිරීම උදාහරණයක් වශයෙන් කියනවා නම් කියන්න තියෙන්නේ සාමාන්‍ය පොලිස් බටයන්ගෙන් දක්ෂයෝ තෝරාගෙන ඒගොල්ල විශේෂ කාර්යබල හමුදාවට පුහුණුවක් දෙන්න ගියාම සාමාන්‍ය පොලිස් බටයන්ට වැඩිය දැඩි රූල් ට්‍රේනින් එකක් දීලා තමයි ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකට ගන්න. ඒ ට්‍රේනින් එකට ගියාට පස්සේ පොලිස් ට්‍රේනින් එක නෙවෙයි හම්බෙන්නේ. බරපතල මේ කියන්නේ විශේෂ කාර්යබල හමුදාවට අවශ්‍ය ට්‍රේනින් එකක් මොකද්ද දෙන්නේ? හතුරෙකුට අහුවෙච්චාම හතුරෙක් කරන ටික හමුදාවේදී පුහුණුවක් වශයෙන් දෙනවා. උට ඇති වෙන්න ගන්නවා. ඇති වෙන්න මඩ ගොඩවල් වල දානවා. ඇති වෙන කටු කම්බි වල ගෙලවිනවා. ඇති වල වැලේ යන්න පුරුදු කරනවා. ඇති වෙන්න කුඩල්ල කණ්ඩ දෙමෙන්න පුරුදු කරනවා. ඒක තමයි පුහුණුව කියන්නේ. සාමාන්‍ය පොලිස් බතියකට කරන්න බෑ. නමුත් මේ තෝරාගත්ත ටිකකට විතරයි ඒක කරන්නේ. දැන් හිතෙන්න ගියාට පස්සේ යා කිව්වොත් මේක මට මේ උසස් වීමක් කියලා මට දෙන්න මේ අපා දුකක් නේ කියලා ඒ මිනිස්සයා කොහොමඩක්වත් විශේෂ කාර්යබල හමුදාවෙට ආකල්ප සම්පත්තිය නැහැ. උට ගහලා පොලිසියමුත් එළවන්න. ඇත්තටම පොලිසිය දක්ෂ කෙනෙක් තමයි මේ පුහුණුවට ගන්නෙ. මේ පුහුණුවේදී එයා දක්වන ආකල්පය සාමාන්‍ය මිනිහෙක් පැත්තෙන් නම් උ සාමාන්‍ය පොලිස් පැටියෙකුට ගැලපෙන්නේ. ඉතින් ඒක තමයි මේ යෝගාවචරයන් අතට ගියාට පස්සේ ඒගොල්ලෝ සොම්නස බලාගෙන යන්නේ. නමුත් ලැබෙන්නේ ධොම්නසයි. මෙන්න මේ දෙක අතර වෙනස පෙන්වන්න බණ කියන්න ඕන. භාවනා කරන ගමන් බණ කියන්න ඕන. මේ පුරුදු කරන්න එන්නේ එන්නේ මේ ධෝමනස්සයට සතුටින් බාර ගන්න. මගේ අවශ්‍යතාවන් තාම ඉෂ්ට වෙලා නැහැ. ඒ නිසා මේ ගත්ත පරිතද කර ගැනීම ඉදිරිය බලන ගතිය අසන්තුට්ඨිතාවය අපපටිවාණිතාවය මම ඇති කරන යන්න ඕනේ කියලා. එන්නේ සෝමන දෝමනසෙටේ පුරුදු කිරීම බුදුජානන් වහන්සේගේ දක්ෂම දේ තමයි රාහුල පුංචාඳුරණ දීපු පාඩම් පද්ධතිය. මොනම හේතුවකින් අවස්ථාවක් දුන්නේ නැහැ. මම මේ තාත්තා ගෙදර ගිහිල්ලා අඬ ගහන ඇවිල්ලා පැවිදි කෙරුවේ තාත්තා බුදුහාමුදුරුවෝ කියලා බුදුජානන්සේ රාහුල කුමාරට හිතන් ඉඳ තිබෙන්නේ නැහැ. මම පැවිදිුනේ රාහුල මහා සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ළඟ කියලා නම්බුවක් ඇති වෙන්න දෙන්නේ නැහැ හැමදාම වැලි දෝතක් උඩ දාලා වැලි මඬු අතු ගාලා මෙච්චරක් මට දවසේ උපදෙස් ලැබේවා කියන තරමට යනකම් අන්තිමට වැසිකිළිය නිදාගෙන නිදාගන්න තැනක් නැතුව වැසිකිළිය පුදියගත්ත කුමාරෙක් බාටපත් කරා. ඒක livelලා සියල්ලන්ටම නිහතමානී ඇත්තන් අතරින් ලොක්කා බාටපත් කරා. ඒ දිගටම තල්ලු කරා අවුරුදු 15 7 දී පැවිදි කරු මේ පොඩි එකා අවුරුදු 21 වෙනකම් භාවනා ඒ අතරතුර විදුපු ප්‍රමාණය මෙච්චරයි කියලා නෑ. හැබැයි ධර්මයෙන් අනුග්‍රහ කරලා තියෙනවා. චූල රාහුලවාද, අම්බලට්ටික රාහුලවාද, මහා රාහුලවාද හැම සූත්‍රයකින්ම ගිහිල්ලා පුංචි රාහුල හාමුදුරන්ට බණ කියනවා. හැබැයි ඉතින් කඩේ මුණින් නමල වතුරක් කරුවා වගේ රාහුල හාමුදුරන්ට තේරෙන්නේ නෑ. හැබැයි බුදුරජාණන්ගේ උත්සාහ කරේ කවදාකවත් ඒ කෙටි මාර්ග වලින් മന്ത്രിතුමාගේ ලියුම දීලා පගා ගහලා නිවන් දක්වන්න නෙවෙයි. ඒ දෝමනසේ තේරුම් ගන්න ඒ නිසා අවුරුදු 45කට වැඩි ජීවත් වෙන්න බැරි වුණා රාහුල පුංචි ආමරණට ਸਰවඥාන්සට කලින් පිරුණා බෑ. ඒ තරමටම මේ දෝමනස්සේ ස්වභාවය පෙන්ලා දුන්නා ඒත් පාරමිතා පුරාණ අපුත්තමේ. ඉතින් ඒ නිසා අද කාලේ කෙනෙක් බුදු වුණා නම් ඉස්සල්ලාම මේ ස්කෝලර්ෂිප් දෙවි තමන්ගේ දරුවන්ට දැන් තියෙනවනේ බුදු වෙලා නැතුණාට රහත් වෙච්ච කට්ටිය ඉන්නවනේ දැනෙන්නේ. ඒ කට්ටිය කරන්නේ එහෙමයි. මේ කිටි මාර්ග කියලා දීලා වහාම නිවන් දක්වනවා. මේ දෝමනස්සේ උගුරට රා බෙහෙත් බොන්නා වගේ මඟ අරවල යනවා. නමුත් මේ මේ ආලායතන විභංග සූත්‍රයේදී පෙන්නනවා ගේසිත සෝමනස්සයට වැඩිය හොඳයි නික්කම්මසිත සෝමනස්සය. ඊට වැඩිය හොඳයි ගේසිත ගේසිත දෝමනස්සය ඊටත් වැඩිය හොඳයි නික්කම්මසිත දෝමනස්සය. නිසා යෝගාවචරය හම්බෙච්චාම ඒ යෝගාවචරයට කතා කරන්න තියෙන්නේ අපි මේ කරගෙන යන වෙලාවේදී අපි දුක පැමුණුනහම වෙත පැමිණුනහම ඒ දුක વિશેයි අපි දක්වන ආකල්පය ඒ ආකල්පයේදී බැලුවොත් හැම කෙනාම කතා කරන්නෙම ලෝකාමිෂය සම්බන්ධයෙන්මයි කිසිම කෙනෙක් මන් තව දැකලා නැහැ මේ නෙක්ඛම්මසිත දෝමනස්සේ ආපුවාම ඒක සතුටක් පාටපත් කරන ඒක ආඩම්බරයක් බවට පත් කරගත්ත කිසි කෙනෙක් මම දැකලා නැහැ. ඒක බුද්ධ දේශනාවේ පවා ඊටාම කලාතුරකින් සඳහන් වෙනවා. ඒක මහණි දෝමනස්තියක් තමයි. පැහැදිලිවම කියනවා අරමුණ ගෙවි යනකොට දෝමනස්තියක් තමයි. නමුත් ඒක සෝමනස්යක් විදිහට බලපෑම නැත්නම් ප්‍රීතියක් සුඛයක් විදිහට සතියක් සම්පජඤ්ඤයක් විදිහට බලපං කියන එක උඟ දෙනෙක් හිතන්නේ හොඳ පීයකින් Tamanට පපුවට යන ගන්නවා. ඒ නිසා මේ නික්කමසිත දෝමනස්සිත ගුණ දීමකින් බලනකොට යෝගාවචරයේ සත්පුරුෂද සත්පුරුෂද කියනක හොඳනම තේරෙනවා. ඒත් බොහෝ විට ඒ දෝමනසට හේතුව එක්ක චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස කියලා සිව්පස යල්ලනවා. එහෙම නැත්නම් තමන් ගත්ත කමටහන වැරදි කියනවා නැත්නම් ගුරුවරයා වැරදි කියනවා නැත්නම් භාවනා මධ්‍යස්ථාන වැරදි කියනවා මම සුද්ධයි මම හරිම අහිංසකයි මම හරිම කැපකිරීමක් කරපු කෙනෙක් නමුත් බලන්නකෝ මට මෙහෙම කරන්නේ මෙහෙ මෙහෙම කරුව මටත් මෙහෙම කරානේ කියලා ඒ දෝමනසය අර ඇහැලේපොළ කුමාරි යාමී තමන්ගේම දරුවා වනේලාලා කොටනකොට කිරි දරුවා ඇති වෙනට වැඩි අමාරුවෙන් කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හදන්නේ මේ දෝමනසේ අනිවාර්යම විදිය යුත්තක්. ඒක සෝමනසයට වඩා සූක්ෂමයි. එහෙම නැත්නම් සෝමනසයට වඩා සත්පුරුෂයි. සෝමනසයට වඩා ගම්භීරයි. සෝමනසයට වඩා අනුත්තර විමුක්තියට ළඟයි. ඒ නිසා මේ දෝමනස ලොකු ස්වාමීන් වහන්සේගේ වචනෙන් කියනවා අපේක්ෂා කරගෙන යන්න. හැම කටයුත්ත දිගම බලාපොරොත්තු වෙන්න මෙන්න මෙහෙම දුම්නසක් එනවා. ඒක මේ කවුරුත් කරපේක නෙමෙයි මේ ලෝක ස්වභාවය මේකයි. ඒක මට පේන්නේ අහවලා විසින් මට කරන්න ලද්දා. නැත්නම් අසවල හතුරා විසින් මගේ මිතුරාට කරන්න ලද්දා. එතන මගේ මනාපෙට අසවලා විසින් හතුරුකමක් කළා කියලා. කිසි විදියකට මොනම තාලෙන්වත් මේ කග්ගවිශාන කප්ප ඇති කරගත්තේ නැති කෙනාට ඒ දෝමනස්සයක තියෙන සති සම්පජඤ්ඤය පේන්නේ ඒ ඒ දෝමනස්සයක තියෙන ප්‍රීති සුඛය පේන්නේ යම් වෙලාවක මේ දෝමනස්සය අරහ දෝමනස්සය කියන්නේ කරසල්ල කනගාටුව තමයි ඒක ප්‍රීති සුඛයක්පත් කරගත්ත මනුස්සයාට හැම කෙනෙක්ම බුදු කෙනෙක් වගේ පේන්නේ හැම ධර්මයක්ම තත් ධර්මයේ වගේ පේනවා. එයා දන්නව කොහොමද මේකෙන් මේක ගොඩ ගහගන්නේ කියලා. හැබැයි මේ මනුස්සයා ගුළුවෙක් බවට පත් වෙනවා. ඒ මිනිස්සයා කොරෙක් බවටපත් වෙනවා. ඒ නිසා සමාජය විසින් කොරෙක් කරනවා. ඒ නිසා සමාජය විසින් වහදෙනවා. ඒ නිසා සමාජය විසින් හිරේ දානවා. මේ හැම දෙයක්ම එයා දැනගන්න ඕනේ මේ මිනිස්සයන්ට තේරෙනවා මෙතන මොකද්ද යනවයි කියලා. ඒ මිනිසුන්ට දරා කියා ගන්න බෑ. ඒ නිසා මිනිසුන් নানা ප්‍රකාර සැලසුම් හදනවා. නමුත් මේ තේරුම් කග්ගවිසාන කප්පේ ගත්ත එකන ඒ සෑම දෙයක්ම ආහාර කරගන්න. පුද්ගලික විසින් මට කරන ලද්දක් නෙවෙයි. මේ කර්මානුරූපව හේතුඵලano සිද්ධ වෙනවා. ඒකෙන් එයා උත්සාහ කරන්නේ මේ ඒකට සම්බන්ධ වෙන නියෝජිතයා මං වෙනුවෙන් පවු නොකර ගනීවා. එච්චරයි. මේක වළක්වන්න බෑ. නමුත් මේ කර්මයක් ගෙවෙන වෙලාවේ තව කෙනෙකුට ඒක පටවන්න ගිහිල්ලා පවරන්න ගිහිල්ලා හේතු කාරණු දක්වන්න ගිහිල්ලා අමන වෙන්න එපා. අසත්පුරුෂ වෙන්න එපා. මේකෙදී හේතුඵල ධර්මයේ තේරුම් අරගන්න ඒ පුද්ගලයාටත් වැඳලා ස්තුති කරන්න වෙන දවසක් එනවා. ඒ වේපුසයඩෝ සඳහන් කරලා තියෙනවා භාවනාදී කරදර කරන කෙනා භාවන තමන්ට බාධා කරන කෙනා හොඳටම තමන්ගේ කර්මස්ථානචරයට වැඩිය මගේ සතිය තියෙන්නේ මෙතනයි මගේ සමාධිය තියෙන්නේ මෙතනයි කියලා එයා තේරුම් කරලා දෙනවා මෙතනින් එහාට උඹට බෑ ඉවසන්න. උඹ මෙතෙන් යනකම් ඉවසනවා. ඒ ඉවසුම් මට්ටම තීන්දු කරලා පෙන්වන්නේ අසත්පුරුෂය තමයි. එමන්ජම් නොදැන හෝ දැන හෝ බාධාවක් කරනවා. නමුත් එතකොට මේ සත්පුරුෂයා හිතන්නේ එයාගේ බාධා නෙවෙයි ප්‍රශ්නේ. මගේ සතිය දුර්වලයි. මගේ සමාධිය දුර්වලයි. මම ඒක හදාගන්න ඕනේ. මෙච්චර තියෙනවා. මෙතෙන්ට නෑ. අන්න හරියට මායිම තේරුම් කරලා දෙන්නේ ඔය කවුරු හරි බාධා කරන කෙනෙක්. කවදා හරි හිතනවා ඒ ස්වාමීන් කියනවා හිතලා බලන්නේ කියලා මේක තමයි ඉක්මෙව්වයි කියලා. Taman ඒ බාධා වික්මවල දැන් ඒ කරදරයවට ගාණක් නැහැ. එතකොට යාට සතුටක් ඇති වුණොත් මං ඉස්සර මෙතෙන්දි සතිය කඩාගත්තා. මං මෙතෙන්දි සමාධිය කඩාගත්තා. දැන් මම මේක ආහාර කරගත්ත නිසා මට දැන් ඒකට වැඩි ඔලුස්සන යන්න පුළුවන් කියලා. එයාට සියුම් ස්තුති හැඟීමක් පහළ වෙනවා අර කරදර කරපු එකනගෙන. මෙයා තමයි මට මේකට අභියෝගය දුන්නේ. මෙයා තමයි මට මේක මගේ අඩුපාඩු පෙන්නලා දුන්න නිසා මම මෙයාට ස්තුති කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ශාංශ කියනවා ගිහිල්ලා ස්තුති කරන්න බෝඩ වෙන්න එපා. හිතෙන් ස්තුති කරපන්. අනේ මේ මනුස්සයා, ඒ මනුස්සයා අන්තිම හතුරේ. ඒ මනුස්සයා අන්තිම ගන්තිකාරයෙක්. එමත් අන්තිම කේලංකාරයක් වෙන්න පුළුවන්. නමුත් මේ මිනිස්සයා දීපු අභියෝගේ ඉක්මවපු දවසේ පේනවා මේක වෙන කාටවත් කරන්න බෑ. යාම එතන ඉඳලා මේ වැඩේ කරන්න ඕන. අම්මට තාත්තට කරන්න බෑ. යාළුවෙකුට මිත්‍රයෙකුට කරන්න බෑ. ඒ නිසා ඉක්මවපු දවසේ මේ මිනිස්සට ස්තුතිවන්ත වෙනවා. අනාත්ම වශයෙන් හේතුඵල ධර්මයක් වශයෙන් යානි ජීවිතෙක් වෙලා වැඩේ වෙලා තියෙනවා. මෙහා පැත්තේ මිනිස්සයා සත්පුරුෂයෙක් එයත් ඒකට ගහ බැන ගන්න ගියේ නෑ. ඉස්සලා ඉස්සලා ගැටෙන්නේ නැති පහු වෙනකොට තීරුම් ගන්න හරියට තීරුම් ගත්තට පස්සේ සියෝන් සතුටක් එන්න පටන් ගන්නවා බුදුහාමුදුර විතරක් හිටියට සාසනය හරියන්නේ නැහැ දේවදත්ත කෙනෙක් ඉන්නම ඕනේ දේවදත්ත නැතුව සාසනය සම්පූර්ණ වෙන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී රටක සල්ලි දීලා හරි විපක්ෂ නායක කෙනෙක් ඉන්න ඕනේ විපක්ෂයක් තියෙනවා නැත්නම් පාර්ලිමේන්තු වාදී ගන්න බෑ ඒ නිසා ආණ්ඩු පක්ෂයේ සෑහෙන වේදම් කරන විපක්ෂේ නැති කරන්න ඒ වගේම විපක්ෂ නායක ආරක්ෂා කරන්නත් අපකලා ඒකට ආණ්ඩුව හරි ලේසි කරගෙන යනවා. ඉතින් හුඟ දෙනෙක් හිතනවා මේ විපක්ෂය කියලා කියන්නේ හතුරෙක් කියලා නෑ. කමේ කනප්පුවේ තුමේ පාත් තුනේ කනප්පුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පක්ෂයයි විපක්ෂයයි කියන තුන එකක්වත් නැතුව දුවන්නේ. මේ නිසා ඒ තමන් වෙත පැමිණෙන මේ දෝමනස්සේ සෝමනස්සේට වඩා භාවනා පාඩමක් උගන්වනවා. වඩා ගැඹුරක් උගන්වනවා කියන එක තේරෙන්න හොඳටම තමන්ව ප්‍රේම කරපු එක්කෙනෙක්ගෙන් ගුටි ගන්නවා. තමන්ම විශ්වාස කරපු එක්කෙනෙක් විශ්වාසෙ බිඳෙන්නවා. ඒක තමයි කියන්නේ දුස්සංගහෝ පබ්බජිතානි ඒකා. පැවිදුණාට පස්සේ සමාකාරෝ සංග්‍රහ නොකිරීම සහ කට්ටියකට කොන් කිරීම මට දුස්සංගහාවක් වීම එකක්. අතෝ ගහට්ටෝ සම්මෝදයන්තෝ ඒ ගෘහ ජීවිතයේ හම්බ වෙන මේ ගැටුම් සම්බෝධයන්තෝ සම්බෝධ කියලා කියන්නේ සම්බාධක කද්දාකවත් ඉවර නැහැ. තාත්තා හිතනවා මම තාත්තා කෙනෙක් වෙච්ච දුක් විඳිනවා කියලා. අම්මා හිතනවා අම්මා වෙච්ච නිසා දුක් විඳිනවා කියලා. ලුකෝය හිතනවා මම ලුකෝය වෙච්ච නිසා දුක් විඳිනවා කියලා. ලුකෝක හිතන ලුකෝක වෙච්ච නිසා දුක් විඳිනවා කියලා. බාලමල්ලි හිතනවා මම බාලමල්ලි වෙච්ච නිසා දුක් විඳිනවා කියලා. බාලනන්ගේ බඩපිසි හිතනවා මම බාධනංගි වෙච්ච නිසා දුන්නා. ඔක්කොමලා අනිත්‍ය උන්ට සාපේක්ෂව හිතනවා මුන් අනිත්‍ය උන්ට ඕන නම් මට මේට වැඩි සැප දෙන්න පුළුවන් මම එකෙක්වත් මට සලකන්නේ නැහැ කියලා හැම එකම විඳවනවා. අර බුදුහාමර ඔක්කොටම ගත්ත අපි හේරම විඳවනවා කිව්වහම එක එක්කනාගේ මුණ බලනවා හැබෑද කියලා. Taman විඳවන එක විතරයි Tamanට පේන්නේ මම මේ පොඩි මල්ලි හින්දා දුක් විඳිනවා කියලා තමයි හිතන්නේ. ඉතින් නමුත් සම්බෝධ කරාවා සම්බාධයේ සම්බාධය ගහට සම්බාධය ගිහි ගෙදරත් එක්ක කොහොමදක් තියෙන එක. ඉතින් මේක සංසාර දුක සමස්ත දුක කේවල දුක අවබෝධ කරගන්නට පාවිච්චි කරන්න කොච්චර බලල් මනසක් ඕන කොච්චර තමන්ගේ මේ කට්ටෙන් එළියට යන්න ඕනද මැඩියා ගෙම්බා ලිඳෙන් එළියට යන්න ඕනද ගේ ගෙම්බා ගෙයින් එළියට යන්න ඕනද ඉතින් අර උපේක්ෂාව සාපේක්ෂ මේ මෝඩ උපේක්ෂා දිනක හා හා ලිඳෙන් එළියට යන්න එපා ලිඳ ඇතුලේ ඉඳලා උපේක්ෂාවෙන් කියනවා ගේ ගෙම්බා ගෙයින් එළියට යන්න එපා ඇතුලේ ඉඳගෙන උපේක්ෂාවයන් කියනවා. නෑ එහෙම වෙලා උපේක්ෂාව ගන්න බෑ. ඒකට කියන්නේ අඥානුපේක්ෂාව. එළියට ගිහිල්ලා බලන්න ඕනේ. බැලුවට පස්සේ අර කියන විදිහට සෝමනස්ස දෝමනස්ස ගියේ සිත දෝමනස්ස ඉක්මවලා ගියත් අරමුණක් විශේෂීම තමන්ගේ ගුරුවරයා විශේෂීම තමන්ගේ භාවනා මධ්‍යස්ථානයේ විශේෂීම එකම දිගට කරගෙන යනකොටත් ඒක විශේෂී නීරස ගතියක් එනවා. ඒක විශේෂී ඒකාකාරී ගතියක් එනවා. ඒකේ උපේක්ෂාවක් එනවා. ඒක මේ දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියන එක කර්මලේ දෝෂයක්වත් බල්නිකාගේ දෝෂයක්වත් නෙවෙයි එක දේ නැවත නැවත ඇසුරු කරනකොට එන උපේක්ෂාව අනිවාර්යයෙන්ම හරයන්න අනිවාර්යයෙන්ම හරයන්න ඕන එතනදී පිල්මාරු කරොත් එතනදී තට්ටු මාරු කරොත් ලොකු සාංශ කියනවා අත දනවට ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා අර අතේ තියෙනක මේ අතර දානවා මේ අතේ තියෙන ඒ අතර දානවා දෙමෙනවට කුරුල්ලා වැස්ස වෙලාවේ අත්ෙන් අතට යන්න ගියොත් තෙමිලා නැහැ හිටපු තැනම තෙමීගෙන හිටියොත් පිටකට තෙමිලා බේරෙනවා ඔත් වැස්සේ පියාඹන්න ගියොත් අපි පියාඹන්නෙම වැස්සේ කලබලයක් වෙච්ච උනාට පස්සේ තමයි තීන්දුව කරන්න යන්නේ එපා වුණාට පස්සේ තමයි විනිශ්චය කරන්න යන්නේ අමනයි අසික්කිතයි අමනුස්සයි පෙරේතයි යක්ෂයි භූතයි තීන්දුව ගන්න ඕන හොඳට හයියත් තියෙනවා එකක් තියෙනවා රහසක් හයියක් තියෙනවා තීන්දුව අවශ්‍ය නැහැ. අපි තීන්දුව ගන්නෙම කලබල වෙලා අතගසා දානවා. ඉතින් ඒව හැම එකක්ම අඥාන උපේක්ෂාවෙන් යන්නේ යන්නේ එතනදී ඒ ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂානත අපි ගන්න. සංකාර උපේක්ෂාව කියලා ගමුකෝ. සංකාර උපේක්ෂා මට්ටමට ආවට පස්සේ ආට පේන්නේ මොකද්ද? භාවනා කළා හරියට එකයි, වැරදුනත් එකයි. රූපේ තිබුණත් එකයි, නැති වුණත් එකයි. වේදනා තිබුණත් එකයි, නැති වුණත් එකයි. ශබ්ද ඇහුණත් එකයි නැති වුණත් එකයි හිතිලි තිබුණත් එකයි හිතින් නොලැබුණත් එකයි ඒකෝ චරේකක්ක විසාන කප්පෝ කියලා කියන්නේ අනවශ්‍ය දෙයින් වෙන්වීම නෙවෙයි કોઈ දේ තිබුණත් අවශ්‍ය නම් තමයි බාර ගන්නවා අනවශ්‍ය නම් ගණන් නොගෙන නිකන් ඒක අඥාන උපේක්ෂාවනේ නොදැන කරන මෝඩ උපේක්ෂාවක් නෙවෙයි හොඳටම දැනගෙන මේ දේ කරොත් මට විවේකය ලැබෙනවා ඒකෝචරය ලැබෙනවා මේ දේ කළොත් මට කැළඹිල්ල ලැබෙනවා එහෙමනම් කැළඹිල්ල ලැබෙන දේ අතාරිනවා තමයි කම්මැලි වෙලා නිදිමත වෙලා කුසීත වෙනවනම් ඒකචර ජීවිතේ පැත්තක දාලා අර කලබල ජීවිතයට යනවා ඊළ මේක ආය උසල ගන්නවා ඒ එකක්වත් සදාකාලික දේවල් නෙවෙයි අවස්ථානුකූලව මේ ලෝකේ ඕනම දෙයක් තියෙනවා ඒක තැම්පත්වම වෙන්න පුළුවන් අඥාන උපේක්ෂාව හරහා එහෙම නැත්නම් ක්‍රියාකාරී ජීවිතයකට ගෙහිල්ල වෙලා හිත අවශ්‍ය ගන්න පුළුවන්. මෙන්න මේ දෙක සමබර කරන දන්නේ කනා බහුලීගත කරන්නේ ඒකචාරීකම. හුද්දකලාව. විවේකේ. ඒ කියලා සම්පූර්ණ අතප්පිට අතක් තියාන ළඩ වෙච්ච බල්ලෙක් වගේ මුල්ලකට හේච්චලා කුසීත වෙන්න යන්නේ අවශ්‍ය වෙලාවට එළියට ගිහිල්ලා ඇඟ රත් කරගන්න. ක්‍රියාකාරී වෙනවා. නමුත් හැම අයිකාඩ් ලීඩ් ලැබිච්ච ගමන් ගිහලා තමන්ගේ විවේකයේ වචනය කරනවා. අන්න ඒ සඳහා හුඟ දෙනෙක් හිතනා මේ ඒකචාරී ජීවිතයට නැක්කක් අග්ගවිසාන ගතියට කායි විවේකෙම තියෙන්න ඕනේ කියලා අඥාන උපේක්ෂාවෙන් කරන කතාව. තව කෙනෙක් හිතන මේක චිත්ත විවේකයෙන් විතරක් පුළුවන් වෙයි කියලා ඒගොල්ලෝ ඔය දුස්සංගහෝ පබ්බජිතානි එකහ කියලා ඔය අමාරුවෙන් පැවිදි වෙනවා. පැවිදිලා නිතරම කල්පනා කරනවා. මට අවශ්‍ය දේ ලැබුණේ මට අවශ්‍ය සිව්පසේ ලැබුණේ මට අවශ්‍ය තාන්න මාන ටික ලැබුණේ කියලා ඒ දුස්සංගහ කල්පනා කරන හොඳට සමාධියක් ලැබලා ඒ දුකේ විපස්සනාදී විතරයි ඒ ඔක්කොම දුක වෙනසමයි පිටලා තියෙන නිසා අපස්සුකෝ අපස්සුකෝ පරපුත්තේසු හොත්වා මේ පරපුත්‍රයන් කෙරෙහි අනුන්ගේ දරුවන් කෙරෙහි කිසිම අපේක්ෂාවක් නැතුව මේ මේ ජීවත් වෙනකොට මේ එකකටවත් අපිට දායකම දාතකමක් තිබුණේ මේ මගදී කරේ දාගත්ත දෙයක් මේ පර අනුන්ගේ දරුවෝ. ඉතින් ගෑණි වේසකම් කරලා හම්බෙච්ච දරුවා අතේ තියාන මගේ කිරි පුතේ කියලා නලවනකොට ගෑණි කුස්සියේ ඉඳගෙන hina වෙනවලු. ඒක හතර hinaවෙන් එකක්. අපි මේ පැවිදි වෙලා hina වෙට hina වෙilla අඬන ඇඬිල්ලත් ගෙදර ගෑණි කුස්සියත් වෙලා hina වෙනවා. අනේ මෙයා කමෙන් මොකක් අල්ලගෙනද මේ නලවන්නේ. මොකක් අල්ලන්නද මේ තැවෙන්නේ කියලා බලනකොට මේ ආගන්තුකව හම්බෙච්ච දෙයක් අල්ලගන්න මේ තැවෙන්නේ. අපේ ප්‍රධාන අත්‍යවශ්‍ය දේ හුදකලාව නම් අපි ඉපදුනේත් හුදකලාවේ, මැරෙන්නේත් හුදකලාවේ නිවන් දැක්කත් නැතත්. ඒක තියෙද්දි මේ අතරමඟදී හම්බෙච්ච මේ කුණුකන්දල් තොගයක් ඔළුවේ දාගෙන. ඒක ලොකුවට අපි නම්බු කරලා හලකන්නේ ඒකත් එක ලොකුවට වෛර වෙච්ච වෙලාවයි තමයි. ඕන මිනිහෙකුට බයින්කොට බලන්න අර එහෙම හිටපු එකා මෙහෙම වුණයි කියලා ඉස්සලා ಗುಣ ප්‍රකාශ කරලා තමයි බලන්නේ. ඒ ප්‍රකාශ කෙරෙල්ලත් Tamangeම නොදැනුවත්කම. ඒකට සාපේක්ෂව මේ දෙයක් මෙයා කෙරුවා කියලා තමයි බලන්නේ. හැබැයි මේ දෙකම ආගන්තුකයි. අපි එක්කෙනෙක්වත් එක්කෙනෙක් එක්කෙනෙක් කර දාගෙන ආපු ගමනක් නෙවෙයි. බුදුජාණන් වහන්සේට අපි සංඝ වශයෙන් සම්බන්ධ වෙන එක හැබෑව. නමුත් සර්වඥාන්සේ සඳහන් කරන සංඝයා වශයෙන් සම්බන්ධ වුණත් ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. ඒ නිසා බුදුජාණන් වහන්සේ මහා සමය නැත්නම් දේවගණ, බ්‍රහ්මගණ, සිව්වස් පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකයන් සිව්වණක් පිරිසත් එක්ක තිබුණ සියලු ඒ මහා සමය දේශනා කළා කියනවා මට අයස වේවා කිසි කෙනෙක් අතර මම ජනප්‍රිය නොවේවා මට විවේකී වේවා මට අයස වේවා කියලා බුදුන්සේ ප්‍රාර්ථනා කරනවා මේ බුදු වෙලා මුදා ලබන්නම ඒ නිසා මේ ඒකෝචර එකක්ග විසාන කප්පෝ කියන එක අදහස් කරන්න මේ කාය විවේකයමත් නෙවෙයි චිත්ත විවේකයක් නෙවෙයි ඒක තමයි නිදර්ශන පෙන්නනින් එහා ඉක්මෝලා ගිය මේ උපදි විවේකේ යන තමයි විපස්සනාව ඒක ලැබුවට පස්සේ ඒක නාට ඒ ඔක්කොම විසම බර දේවල් ඒ සංඝටක තියෙද්දි හරියට මැද පාට තෝරාගෙන යෑම සාමාන්‍ය කියන තියෙන දී යටින් ගින්දර ගෙනියනවා වගේ වැඩක්. එහෙම නැත්නම් කඹේ විදින්න වගේ කරන වැඩක් සමබරතාවයයි අවශ්‍ය වෙන්නේ දේවල් නෙවෙයි. ඒවා දේවල් අවශ්‍ය දේ ඇඳුම කඩුම ගානට යොදලා පොළොත් සම්බුලක පදම ගන්නවයි කියලා කියන්නේ දුරු මිනිස් වැඩිවීම හෝ අඩුවීම නෙවෙයි දාන ප්‍රමාණය. ඒ නිසා අපි මේ කරගෙන යන වැඩේ හැම කෙනෙක්ම නිවන් දකින්නේ තමන්ගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමන්ගේ අත්දැකීම් හරහා ගොඩනගාගත්ත දවසේ මිස ආර්ය අෂ්ටාංග මාර්ගයේ සුපර් මාකට් එකේ නෑ. නිසා අපි මෙතෙක් කල් ලැබලා තියෙන අත්දැකීම් මේ කියන විදිහට චත්තිංස සත්පදා ක්‍රමයට තේරුම් අරගෙන හෝ පැවිදි වුණාට පස්සේ සමාන සංග්‍රහවල නැතිවීම නිසා එක විජයක දුකක් තියෙනවා. ගෘහස්ත වශයෙන් සම්බෝධ පිළිලා තියෙනවා. ඒ නිසා අනුන්ගේ දරුවන් ගැන කල්පනා නොකර අපොස්සුකෝ ඒ ගැන අපේක්ෂා නොකර මෙතන මේ රාජ කතාවක් තියෙන පිටගෑනික දරුවෙක් ගැන. නමුත් අපි හිතාමතා ඉන්න ලාභ සත්කාර සම්මාන සිලෝක තේරම පිටදරුවෝ. අන්න ඒකට ගැන නොකා හිටියොත් කෙනෙකුට දැනට තමන් ඇත්ත වශයෙන්ම දැනටවත් උපේලා තියෙන මේ ඒකචාරී ජීවිතයට අගයක් ආඩම්බරයක් දීම තමයි සම්මා සංකප්ප කියන්නේ නැත්නම් කග්ග විසාන කප්පෝ කියලා කියන්නේ ඒක නොලැබිච්ච දෙයක් නෙවෙයි මේ ලැබිච්ච දේ තියෙන දේ කරඬුවක තැම්පත් කරලා උසස් තැනක තිබ්බහම එයාගේ ඇති වෙන ආකල්ප වෙනස තමයි මේ කග්ග විසාන කප්පෝ කියන්නේ. නිසා මේ වගේ තැනක භාවනා කරන පිරිස් වලට ඒක ලබා ගන්න තියෙන අවස්ථාව ප්‍රස්තාව සහ හේතු සම්පatti එහෙම නැත්නම් ණය ක්‍රමය වැඩි. මේ ශාසීල දිනාට ඒ සඳහා වඩා ශක්තිය ධෛර්ය බලයේ පිණිස අද දවසේ ධර්ම දේශනාවත් මේ ගාථාරත්‍යත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි පුරුදු පරිදි මේ වෙලාවේ <coughs> අවශ්‍යතාවයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රකාශයක් තියෙනවා නම් සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරන්නයි කියලා මම ගෞරවයෙන් ආයෝජනය කරනවා නැත්නම් අපි යනවා ඒතාවත ආජාදී ගාථා සජ්ජායනාවට ධර්ම දේශනා නිමහ සටහන් කරනවා හින්දු ලබ්ධිකෝ කියනවා විපස්සනාවක් තිබුණා වේදේ ඒක බුදුහාමුදුරුවෝ එළියට අරගත්තේ කියලා දැන් බුද්ධාගමේ මේ අනුපූර්ව පටිපදා පෙන්වනකොට ප්‍රථම ධානයේ ඉඳලා නියම සංඥානා සංඥා ධානයට ඊට පස්සේ සංඥා වේදිත නිරෝධය පෙන්වන ක්‍රමයක් තමයි පෙන්වන්නේ මම අහන්න සම්මාස සර්වඥ සාස්ත්‍රයේ සමද භාවනාවයි විපස්සනා භාවනාවයි එකට පෙන්වන්න පුළුවන් දෙන්න සමාන දෙකක් එකක් විදිහට අදාළ කරන්න පුළුවන් කියලා අන්තිම දිගට අවුලනවා සමථනික භාවනාවයි ප්‍රතින භාවනාව අතර මොකක්ද වෙනසක් වෙනවද කියලාද අනුකූල ප්‍රතිපදා කියලා ප්‍රතිපදා හරහා මොන දෙක එකයිද කරන්දාට එතුන. ලක්ෂණ බලන දෘෂ්ටි කෝණේ අපි මේ වගේ මේ කොනාකාර දෙයක් අරගෙන කොනාකාර දෙයක් අරගෙන ඉතින් උදේ ඉඳලා පල්ලෙහාට බලන දෘෂ්ටි කෝණයයි මේ අතර බලන එකයි මේ අතර බලන එක දෙකක් නේ. මේ අතර බලන හැම ආලෝක තරංගයක්ම ඇතුළේ තියෙන පිළි කරනවානේ. මෙතෙන් දැක්කේ ඔක්කොම විදි කරනවානේ. වෙනද ධ්‍යාන ලැබලා මාර්ගඵලව උදීන බලනකොට දෙක විතරයි. ධාර්මයක් නැතුව ධ්‍යානදායක් නැතුව කරාට විපස්සනා කරන සම්පූර්ණ වෙන එක සම්මුති කියන්නේ. නිසා යකේ ඉඳලා ඉහළ බලන කෙනාට හොඳම වැඩි තමයි සමථ විපස්සනා දෙයක් තියෙනවා. දෙකම අවශ්‍යයි. කියලා අනිවාර්යයෙන් මේ දෙකේ වෙනස පෙන්වලා දෙන්න ඕනේ මොකක්ද කියන්නේ පරිච්ඡේද ඥානය. ඒ අරසකාරී ක්‍රමය තියෙන සතිය ඊටත් වැඩිය ප්‍රාථමිකයි. විපස්සනාට පිළි සමතරිය සතිය ඉන්නකොට යාට අනිවාර්යයෙන් මේ දෙකටම ආරාධනාව තියෙනවා. නමුත් මේ සමහර කට්ටිය චෝදනා කරනවා සතිය ඒකාන්ත විපස්සනායි. ඒ ගහන්න කරනවා. නමුත් යාට කියලා තියන්නේ සමතියක් ගන්න පුළුවන් සතිය නෙවෙයි. නිසා සතිය වඩන්න සතිය වඩනකොට ආයි ඉන්න තැනේ හැටියට මේ මේ කෝණේ කෝණිකල් එකේ ඔබ මෙතනද ඉන්නේ මෙතනද ඉන්නේ මෙතනද ඉන්නේ ප්‍රශ්නයක් තියෙනවා යෝගාන්තර කියන්නේ මැද ඉන්න නියන්නේ මේ පැත්ත කනවලේ බුදුහාමුදුරු උදිනලන්න බංග රහතන් වහන්සේ දැන් මෙතන ඉන්න මනුස්සයට මේ හරිය කිච්චු කරලා බලන උර 2000 බලද හැකියි ආයෙත් 2000 බලනකොට තියෙනවා දෙකක් උඩ පැත්තේ බලනකොට ඒ නිසා යාගෙන් අහගන්න ඕනේ හුඟක් වෙලා තියෙන මෙතන ප්‍රශ්න තේරුම් ගන්න ඕනකම නෙවෙයි තියෙන්නේ රියැක්ෂන්. විරුද්ධවාදී මත කියන සමනකාර විපස්සනාට තරහ විපස්සනාකාර සමතල. ඒක ඒක කුෂ්ඨ රෝගය. ඒක කුෂ්ඨ රෝගයක් මම කිසිම දැකලා නම් දැකලා නැහැ. කෙනෙක්වත් මේකෙන් බේරෙන්නේ විපස්සනා කරන විතර සමථය කියනවා කරප්පා. ලෝඩ් ජීතුනිත ලිදේ. සමතකාරෝ ඉති අනිත්‍යකය. මේ කාටද පුළුවන් වෙන්නේ මේ රමතුරු වෙන ගාට ගියාම තමන්ගේ ඉස්ස විපස්සනා විශේෂ කියලා සම්පති කරගෙන ඉන්න. විපස්සනා කාර්යය වල තමන්ගේ සම්පති ශේෂ කරගෙන විපස්සනාත් එක්ක ඉන්න. ඔය දින එක්කෙන කොටක් අද්දෑ බුදුහාමුදුර කෙනෙක් වෙන්න බුදුහාමුදුර සීල සත්‍යයන් කියලා සමානවම සැලකුවා. අරගොල්ල කරන්න දන්නේ මගේ මගේ අනුගාමිකයන් විතරයි. ඉතින් ඒගොල්ලෝ කඳවුරු ගන්න. අන්තිමට එකක් හොයතයි. ඒගොල්ලෝ හැම වෙලාවෙම කටවුරුට විරුද්ධව කටයුතු කරනවා. මේක සාධනීය කර්මයක් නෙවෙයි. නාස්තික විවේචන තියෙනවා ඒ කතා යනකොට අනිවාර්යයෙන්ම පේනවා. නාස්තිකයි මම කරන්නේ අසත්පුරුෂයෙක් විදිහට පැත්තකට. නාස්තිකයි මොකද ඒ මානසික මොකද්ද ඩිස්ප්‍රූව් කරන්න හදන්නේ. නිෂේධ කරන්නයි කතා කරන්නේ. ආදමේ කරන මේ පිටින් ඉන්න මිනිස්සුන්ට ගොඩේන තරක් ඉන්නවා නේද? ඒ කරන හැම එකම අරයට කොනනවා. මේක නැති කෙනෙක් හොයනවා කියනකොට නාස්තිකයි කියන්නේ ඒ නිසා මේ දෙක දෙකක් කියන ද්වේතාවේ තියෙන සංසංකාරේ ද්වේතා ඉක්මුවට පස්සේ නිරෝ. අපි අසහනන්නේ ද්වේතාව. සමතේ විපස්සනා හරි වැරදි හොඳ නරක ඔක්කොම දෙනවා. යටි කියන පස්සේ සමහර දේශනා දෙනුවම් කරනවා කියන්නේ අර මේ විචාරය කමකද කියලා හිතෙන්නේ නැහැ පාත්‍රය කියලා පොඩි මුලින් දෙන ආනාපාන සතිය වඩන්න නිවනට හිත නැඹුරු කරලා කියලා එහෙම පටන් ගන්න. ඒක නේ පටන් ගන්නකොට ඇති වෙන එකට ආකල්ප සංකප්පතිය කියලා කියනවා. කප්ප විසාන කප්ප. මේ සතන් විවිධයේ සඳහායි මේ සියල්ලම කරනවා. අපිට කිව්වොත් විවේක වෙන්නයි, විපස්සනා කරොත් විවේක වෙන්නයි. ඉතින් අර අනුකුබ්බක දිවට යනකොට සිය සමාධි ප්‍රශ්න. ඔය විපස්සනා පැත්තට ගිහලා කෙලපැමුණාට පස්සේ මේ වර්ගීකරණය නිසා වර්ගීකරණය විඥානීකරණය බෙදා දැක්වීමක් ඕක නැතුව බෑ විඥානේ උඹ පැත්තට ගන්න එපා ඉස්සලා. ගන්න එහා දක්කට මෙන්න බෙදලා පෙන්නලා පෙන්න බෑ කියලා බල පරිවේදයක් කියලා නේද? ඒකට විඥානේත් විරෝධයක් නැති වෙනවා. දෙක තියෙන තාක්කල් අපි ගමනේ. දෙකක් නෑ මෙතන මේ දෙක ඇත්තටම මේ පොල් ගෙඩිය දෙකට බින්දට පස්සේනේ කළු දෙක වෙන්නේ. බින්දින්ද ඉස්සලා පොල් ගෙඩිය නෑ ඉරක් ගිහිල්ලා. අපි දෙකට බෙදලා කරනවා මේක කටු පැත්ත උල් පැත්ත මේක ඇස් පැත්ත කියලා. පොල් ගෙඩිය නෑනේ. බෙදන්න නැතුව වැඩ ගන්න බෑනේ. විඥානය කරන්නේ වැඩක් නැහැ gediya කියලා බිඳපාන. මේ නිවිලි දැන් තියෙන ඔබට තේරෙන අතකාලක් බල ගන්න මේකට උරුපැත්ත මේකට පැත්තත් කියලා ඇත්ත. මොකද gediya නෑ දෙක. gediya මේ අතරත් දෙන්නේ. ලබු පැත්තට දෙන්නේ. ඒ වගේ මේ දෙකට බෙදීමමයි අපි මේ ප්‍රතිබන්ධව දෙපැත්තෙන් පස්ස කරලා විදවන විදවිල්ල. අපි හොඳට තේරුම් ගන්නවා ජීවත් වෙනකොට මේ දෙක තේරුම් ගන්න ඕනේ. හැබැයි ඒක අගය කරන විදිහ නෙවෙයි ජීවත් වෙන්නේ. ආඩම්බර කරන විදිහට නෙවෙයි ජීවත් වෙන්නේ. හඳුනා ගන්න විදිහට නෙවෙයි ජීවත් වෙන්නේ දෙකක් තියෙනවා. දෙකම එකයි. දෙකක් තියෙනවා. ඒ දෙකම එකයි ජීවිත පස්සේ අපිට අපේ මාට්ටු කරගන්න විදියක් නැහැ. ඔක ගහගන්න විදියක් නැහැ නිසා කියන්නේ තියෙන්නේ සමහර මේකට විශේෂඥ සමහර මේකට විශේෂ හැබැයි දෙක එකතු වෙන්නේ නැතුව ගමනක් යන්න බෑ. අන්තිමට දෙකේ වෙනස නැති වෙන දවස් තමයි ඉවන්නේ. අන්තරයි ඥාන මතක් වුණා සූත්‍රය අතර අධිපඤ්ඤා ධම්ම විපස්සනාව සහ අධ්‍යාත්ම චේතෝ සමතේ කියලා කොටස් දෙකක් දක්වන සූත්‍රයක් තියෙනවා. ඒකේ උදාහරණයක් කියන මෙන්න මෙහෙම. යම් කෙනෙකුට දැන් අපි නිවන් පතා ගන්න අපි සති සම්පජාන්නේ වඩනකොට යම් කෙනෙකුට මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනා ප්‍රකට වෙන්න පුළුවන්. සමතේ නැති. ඒ කියන්නේ ශරීරය තුළින් මතුවෙන යම් යම් ලක්ෂණ අනුව හිත ඒකට බැඳෙනවා වේගෙ. එතකොට එයා ඒක බොහොම හොඳයි කියලා අරගෙන ඒක දිගේ යනවා. ඒක තව කෙනෙක් සමතේට යනවා අර විපස්සනා අරමුණු නෙමෙයි යාට එන්නේ වැඩිපුර සමතේ. එයාට ප්‍රකට වෙනවා අධිපඤ්ඤය අධිතෝ චේතු සමතේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම. යම් කෙනෙකුට අධිප්‍රඥා ධම්ම විපස්සනාව ප්‍රකට වෙනවා එයාට චේතෝ සමතේ නැත්තම් වහාම ඉපදිනගත්තු කෙනෙක් වගේ චේතෝ සමතේට මාරු වෙලා ඒක පිහිටවෝ යම් කෙනෙකුට චේතෝ සමතේ පමණක් පිරට වෙනවා නම් සංඥා අධිපඤ්ඤා ධම්ම විපස්සනාව නැත්තම් දැන් චේතෝ සමතේ ප්‍රකට වුණාට පස්සේ සංඥා අධිපඤ්ඤා ධම්ම විපස්සනාව ප්‍රකට කරගන්න මේ දෙක සම්පූර්ණ වුණාට පස්සේ ආස්වාද කියලා හිතේ යොමු කරා. කියලා ඒ සූත්‍රයෙන් කියලා විපස්සනාට ආන මධ්‍යස්ථාන කියෝ සමතේ වඩපන්න. මම කිව්වේ සමත මධ්‍යස්ථාන කියෝ විපස්සනා වඩපන්න. ගුරුවරයා කියන්නේ. සාර්ථකයි. හැබැයි එකක් තියෙනවා. එච්චරයි මම කිව්වේ ඒකයි කියන්නේ මොකද කියෝ විපස්සනා තරකට උඹ විපස්සනා ගුරුවරයා උඹ ඔළුවට වක් කරනවා. උඹ සමතේ වඩලා රේත් කියලා හිතනවා නැත්නම් අරුව අම්ම ගහනවා උඹ. විතර සාමකේ තිබුණොත් එහෙම කොහොමද ෂේප් වෙනවා. ඔය විපස්සනා කාලේකට විපස්සනා කරන්න ගියාම මම හැම ගාපු හරකෙක් වගේ ඉන්නත් නෑ, කන්නත් නෑ, බොන්නත් නෑ උඩින් යන්නේ. ප්‍රහමත කාලේ කාඩියට පස්සේ යා දෙනවා අතින් වක් කරලා අයිස්ක්‍රීම් දාලා. මේ විපස්සනා ෂේප් එක. එතන ඉන්න කට්ටිය අයිලා උඹ අතීත ආත්මෝට කියනවා, පෙරාත්මෝට කියනවා, අභිඥා දෙනවා. අම්මලගොල්ලෝ ඉවර ගියාට පස්සේ කරන දේවල්. කර්ම දානක් ගන්න නැතුව රමතේ දාන අධ්‍යස්ථානේ. ගුරුවරයා සමදේ. උඹත් නිකන් ළමතේ වගේ ඉතින් විපස්සනා ශීක්‍රල ඉන්නේ. යනකොට ගුරුවරයා කියනවා තාතා යන්න දරන්නේ. ඔව්. අපරාධී මේ කියන මට ගියාත් කියලා දෙන්න තිබ්බන්. මට කියනවා අභිඥා ආරම්භ දෙන්න තිබුණේ. ආ දැන් බොහොම ස්තුතියි. ඇත්තටම හොඳයි මේ ස්ථානේ බොහොම හොඳයි. මොකද මම බේරුනේ ධම්ම පිටසනේ. ඒ නිසා දෙකටම යන්න යනකොට කර්මා කරලා ඒ ඒ ඔය කියන එක අර තමන්ගේ නේචර් එක අධිපඤ්ඤා නම් අධිපඤ්ඤා කියලා කියන්නේ අවිද්‍යාව නැති කිරීමෙන් නිවන් දකින්න. අපි සමත අධිචිත්ත කියලා කියන්නේ තණ්හා දුරු කිරීම. ඉතින් මේ දෙන්නම අයින් කරන්න ඕනේ. තමයි දැනගම තණ්හා දුරු කර දෙන අවිද්‍යාව. තණ්හා දුරු කර කියන සීලසියක් නේ. යාට ආසාවක් නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. කන්‍යම් මරණ්‍යම් කියන්නේ. මේක තමයි මට මේ වැඩේ කෙරුවේ එච්චරයි කියන්නේ. ඌට කරන්නේ අවිද්‍යාව නේද? විනියෙක් නෙවෙයි බං. ඔය දැන් නිකන් 14 විතරයි. හැම කට්ටියද තියෙනවා ආසාවක්. ඊළඟට අවිද්‍යාව ප්‍රශ්නයක් නැහැ. ඥාන ලබා ගන්න විපස්සනා මොකුත් නැහැ. මට ස්ථානාධිපති කෙනෙක් වෙන්න. නායකකම හම්බ වෙන්න. සම්මාන සිලෝක ලබන්න. තණ්හාවයි. ජීවන්සේ කියන තියෙන්නේ මොකද කියන්නේ හරියන්නේ විපස්සනාෙන් බලන්න. ඉතින් බුදුසසුන කියන්නේ ඇත්තටම මේ දෙක තමයි විපස්සනා දෙකම අතේ තියාගෙන පදම ගන්න වෙලාවේදී මේක වැඩනම් මේකෙන් දාපන් මේක වැඩනම් මේකෙන් දාපන්. මේ තන්නේ කර හුරස් යamak තියෙනවා. ඒ දෙක මෙලෝ යනකොට තේරෙන්නේ නැහැ. ඔක්කොම දන්නවා කඳුරු බඳලා ඉන්නේ අපි සම්පතේ ආනිකෝ විපස්සනා ආනිකෝ මේක තමයි බාහන මධ්‍යස්ථානේ විවසන බාහන මධ්‍යස්ථාන. ඉතින් අර ඒ දුක් කඳ ලැබෙනවා. ඒ කරගහන යන කුරුසිය හැටියට දුක ලැබෙනවා. අර දෙනකොට මුට ගහනකොට මූ වෙනකොට ඒකට ගහනවා. දැන් අනාත්ම සංඥාවයි ආත්ම සංඥාවයි ගත්තේ අත්ත් සංඥාවත් අනාත්ම සංඥාවෙන් ගහපන්. අනාත්ම සංඥාවත් ආත්ම සංඥාවෙන් ගහපන්. මේ ස්වාමීන් වහන්සේ කිව්වේ ඒ සූත්‍රයේ කියනවා මානු උද්‍යප්පේ දැකපු එකට. උදේ නැවත නැවත දකින්නවනම් ඌට කොහොමද අනාත්ම සංඥාවක් ගන්න පුළුවන්? නිදි දේවල් මතුවෙලා පේනවා. වය නැවත නැවත දකින්න ඌට කොහොමද ආත්ම සංඥාවක් ගන්න පුළුවන්? උදේ අපි එනකන් තමයි ආත්ම සංඥා අනාත්ම සංඥා තියෙන්නේ. උදේ අපි ආවට පස්සේ මේක આવත් අරකට ගහපන්, ඒක આવත් මේකට ගහපන්. හැබැයි දෙකම ළඟ තියාගන්න ඕනේ. කල්කටයක් අතේ ගියානවා රිලව් වෙන තැනකට. ගෙහෙ වෙන දුරට ප්‍රශ්නේ නැහැ. ඔය දෙක මොනම යකාටවත් බෑ දැලස් කරන්නේ. මේකම සාන්නාස මේ ඔතන දැන් දෙකම ඕනනේ දෙකම ඕන. එතකොට යෝගාවචරය භාවනා කරගෙන යන ගමන් ඉස්සෙල්ලා බුදුහාමුදුරුගේ ඡායවික්කු කියලා කිව්වේ සමත වඩන්න ඉස්සෙල්ලා නම් හොඳයිනේ සමාධිය වඩාගෙන විපස්සනාවට යන එක තමයි. මූලික වෙන්න ඕනේ. ඒ මොකාට දෙන්නේ කියලා තේරෙනවා කතා කරන්නේ. වෙන කියන්න ඕනේ මොනවා කව හැරනකොට ඔය කියන්නේ දැන් සමතේ මුල් වෙන්න ඕනේ. එනකොට නෑ නෑ සමතේ මුල් වෙනවා නෙමෙයි. මාර්ගය කිව්වේ ආනාපාන සතියෙන් උඹ යනවා නම් උඹ ආනාපාන සතිය බලපන්. ආනාපාන සතිය කියන්නේ හුස්ම ස්වභාවිකව ගැනීම පිටවීම. ඒක තුල යනකොට ධාතු ලක්ෂණ මතු කරගෙන වඩා ප්‍රකටව එනවා නම් හැමතිස්සෙම උඹ ඒ පැත්තේ යන්න ඕනේ. ඒක වරවන්න එපා අනිත් පැත්තට. එතකොට විපස්සනාවටම බර වෙනවා. බැරි වෙලා ඔබ සමතේට යන්න අතරේ ධාතු ලක්ෂණයක් දෙකක් කෙනකොට ඒක අතහැරලා අරක බදා ගන්න ගියොත් අරකට බාධාමක් දෙක අඳුනගන්න. සතිය තියාගෙන එන දෙයට ඉඩ දෙන්න. ඉඩ දියන්න. දැන් මෙතන වෙන්නේ දෙකම ගැන මූලික දැනීමක් නැති මිනිහා මට වෙච්ච දේ මම මේ කියන්නේ. ආඳුරුන්ටත් අල්ලන්න දෙලු. යන්තිවට අපි බඩ ගෑවා පොළේ. මේ ආපු සමාධියට ගැහුවා. විපස්සනා කරපන් කියලා. ඒකයි වුනේ. මතකනේ බඩ ගාපු හැටි. එතකොට මේ දෙක දැනගන්න අපිට කල් ගියා. ඒක නිසා එන එක දැනගන්නකොට සමතය කියන්නේ විපස්සනාව කියන්නේ මොකද්ද කියලා දැනගෙන මම කෝකටද වැඩි බර වඩා ලේසි කෝකටද කියලා අපි තෝරගන්න ඕනේ. ඒක විපස්සනාවෙන් ගියත් එයාට යන්න පුළුවන් සුස්ක විපස්සනාවෙන්ම නිවන් දකින්නවනේ. ඒ ගිය කෙනාට නිරෝධ සමාපත්තියට සමාධිය මෙයා කිව්වා වගේ ඔය නිව සංඥාන සංඥා නැහැ. ඒ හින්දා නිකම්ම රහතන් වහන්සේ. අනිත් එක්කෙනා ඒව නෙමෙයි යාට ඕනලා සම ඵල සමාපත්තිය වලට යන්න පුළුවන් නිරෝධ සමාපත්තියට යන්න පුළුවන්. ඒ නිසායි නිර සංඥා නම් සංඥාට යනකල් සමාධි වඩලා බුදුහන් ගෙනා ඉතින් පස්සේ විපස්සනා පටන් ගන්න. ඒ බුදුහාමුදුරුවෝ කියවනේ ඒවන් සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාති අනංගනේ විදුතෝ පක්ෂිලෙසේ මොනවද තව කිව්වේ? මුදු බුහුටේ කම්මණියේ තිතේ. ආසෝක්‍ය චිත්තං අම්පිනා. මේ විදියට සමාධි වුණාට පස්සේ පිරිසුදු වුණාට පස්සේ ඔක්කොම වුණාට පස්සේ තමයි ආසෝක්‍යෙ දිහට යන්නේ. ආසාවකයේ කියලා දෙයින් ගන්න. ගැබ්බේ. ඇතිවීම නැතිවීම දෙකම සමස්තය කරලා අවසර සමන දැන් උපන් විදිහට ආනාපාන සති භාවනාව මාර්ගයෙන් ආනාපාන සති භාවනාවේ වෙනාදී පටන් ගන්නෙම නිලුම අනුසම්මාන්තයක කියලා මේක මෙලෙස් ප්‍රමාදීව එලස්තව එලස්තවන වැරැද්දිව අදිස්ථානයේ යුතුව නුවණින් යුතුව මේ භාවනාව වඩන්න කියලා තවනම් කෙලෙස් තවන වැරකිලි මොකද්ද? කෙලෙස් තවන වැරකිලි ස්වාමිනාස තමන් භාවනා වලට ඒක තමයි ඉස්සරහනේ වෙන්නේ. උපක්ලේශ කෙලෙස් කියන උපක්ලේශ ආදී මතු වෙනවා මාන ආදී මතු වෙනකොට ඒක යටපත් කරගන්න ඕන නිසා ඒ කිව්වේ ආසාව කියන ආසාව කියන එක තමයි. ආසාව කියන එක තමයි. ආසාවක් කියන්නේ මේ වගේ ආසාවක් නැති කරනවා නීවරණ නීවරණ නැති කිරි කොහෙන්ද යන්නේ යන්නේ කියන එක නීවරණ නැති කරලා බෑ මිනිහා යනවා මගේ මගේ අත්දැකීම් කිව්ව සමින්නාස්ත මම ගත්ත අත්දැකීම් කිව්වොත් එහෙම මට උණු සමින්නාස්ත වාසියකට මට මට තේරෙන විදිහට මට වාසියකුනේ මම භාවනා පටන් ගන්නකොට මම විපස්සනා කියන වචනේ හරතුනේ නැහැ සමථ කියන වචනේ හරතුනේ තිබුණේ අන්න හොඳයි. ඒ දෙක මහන තුන් නිසා තමයි මම දන්නවා විපස්සනා කියලා සමථ කියලා කියලා මට ඔය මට්ටමේ උඩ කරන්නවනද මට ඔය ගැටලුවක් නැතුව මේ ප්‍රශ්නේ විසඳුණා. හැබැයි මට උනේ මේක නෙමෙයි අහලා නොතිවිච්ච ඉන්න බෙල්ල හිර කරගත්ත ආයුධේ නැති කරගත්ත වෙන දෙයකට ගියා. ඒක තමයි මම කියන්නේ මම මේ ප්‍රශ්නන්නේ අපි ওই දෙක දැනගත්ත ස්වාමීන් වහන්සේ ওই දෙකේ වචන දෙක අමතක කරලා භාවනාවට වාඩි වෙනකොට වාඩි වෙනවනම් මට මට තේරෙන්නේ පෞද්ගලික තේරෙන විදිහට අපි ඔය ගැටලුවට මතු වෙන්නේ භාවනා කරන්නේ නෑ මතු වෙනවා මතු වුණා අපි ගමන් ගන්නෑ උන් යා යුතු පාර මේක දන්නවනම් මෙන්න මේක මේකක් තියෙනවා මේක මේකක් තියෙනවා කියලා Tamante ඒක තෝරගන්න පුළුවන් මෙන්න මෙතන මේක අනිවාර්යයෙන්ම යන්න ඕනේ ගන්නේ අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඒකට තමයි අපි ඉන්නවනේ කර්මජාතිනේ ඒකට නැමිලා ඔය කර්මස්ථානේ ළඟ ඉන්නවනේ ඉතල බුදුහාමුදුරන් කාලේ එහෙම නැහැනේ කර්මස්ථානේ ළඟ ගැලේට නේ ගියේ. දැන් නේ මේ ආරණ්‍ය කියලා කොල්ල ඔක්කොම තියෙන්නේ. ක්ලාස් දාන්නේ. දැන් අපි ඉස්සර ක්ලාස් නෑ. දැන් මම ඒක විස්තර කරන්න යන්නේ නැතුව මම ඇවිල්ලා අත්දැකීම කිව්වනම් මෙතන. ඒතකොට ඒ කර්මාචාර්යවරයා හරියට දැනගෙන මේ වචන දෙක දාලා හෝ නුදා. ඔව් ළඟ ඉන්න කියලා මොකද කියන්න ළඟ අපි වෙලා තියෙනවා අපි බුදුහාමුදුරෝ ධර්මානන්ද සූත්‍රයේ දේශනා කරලා ආනන්ද හාමුදුරන්ට අන්තිම මොකක්ද කිව්වේ? ආනන්ද මේක ඉගෙනගෙන ගිහින් කියාවා. දැන් කියලා ඉවරයි. එහෙමයි. ඔබ මේ ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥාව බුදුහාඳුරෝ කිව්වා. කියලා ඉවරලා කියනවා මේක ඉගෙනගෙන ඵලයක්. මේක නෑ උගන්නලා. ඔබට කිව්වේ ඇඳින්නේම විතරයි. දැන් ඉගෙන ගනින් එකක් පාඩම. එතන තියෙන අපි දැනගන්න ඕනේ ඇතුළත. ඒක නිසා ඒක තමයි ඒක අපි ඇප්ලයි කරොත් එහෙම දැන් භාවනාවට වාඩි වෙනකොට මම එතකොට දැන් බුදුහාමුදුරුවෝ කියන ආනාපානසති භාවනාව මම ඉගෙන ගන්න තමයි භාවනාවට වාඩි වෙන්නේ. ඒක වාඩි වෙලෙදී මම දැක්ක දේ කියලා ගුවනම් කර්මචාරවරයාට බුදුහාමුදුරුවන්ට හරි ඒක බුදුහාමුදුරුවන්ට උපදේශයක් දෙනවා දැන් මොකද කරන්න ඕනේ? දැන් මට වෙලා තියෙන වර්ධ මොකද තමයි මම මේක තීරණය කරන්න හදනවානේ. මම මේ ස්වාමීන් වහන්සේට කියන්නේ මම දැකපු දේ නෙවෙයිනේ. මම තීරණය කරගෙන මම දැන් මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්න හදන්නේ? ඒක නිසා නේ අර කමටම ළමනවා පැටලෙන්නේ. ඒක නිසා මම මේ කියන පැත්තදී එක පැත්තක් පැති දෙක තුනක් තියෙන එකක් වෙන්නේ බුදුජාණන් වහන්සේ කාලේදී අරණ්‍යගතලා පැත්තකට ගියාට එයාට කර්මස්ථානාචාර්යවරයෙක් වශයෙන් සතිය තිබුණානේ අදත් කර්මස්ථානාචාර්යවරයෙක් නැතුණාට සතිය තියෙනවා නම් එයායි කෘත්‍ය සිද්ධ වෙනවා සතිය හැබැයි සතිය මොකද්ද කියලා තේරුම් ගන්න දැහැන පරිප්පුවක් ගන්න සතිය තුලම නිවන තියෙනවා සතිය දෝතිය තියෙන්නේ තමන්ට වෙන දේ තමන් පූර්ව නිගමනින්තරව බැලීමම සතිය. අවසාන වශයෙන් තමයි නිවන කියන්නේ සතියනේ. අවසාන වශයෙන් නිවන සතියනේ. නමුත් අවශ්‍ය කරන මූලික ගුණ ධර්ම තියෙනවා. ඒක කර්මස්ථානාචාර්යවරයා සතිය ගුණ ධර්ම දන්නේ නැතුව කමඨාන් සුද්ධ කරන්න ගියොත් එයා පක්ෂයකට අදිනවා. එක්ක සමත කරනවා එක්ක ප්‍රශ්න නැහැ. ඒකට අර මනුස්සයා කොච්චි වාරේ පස්සෙකට ගියා වගේ පෙට්‍රල් වාහනයක ඩීසල් දැම්මගේ අවුල් වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක දුකේ ස්වභාවයක්. ඒක දුකේ තත්ත්වය. ඒක ආගත දෝෂයක් නෙවෙයි. නමුත් ඒකෙදි කර්මස්ථානකට 150ක් පරිස්සම් බාර ගන්න ඕනේ. ඕලයා 150ක් වගේ වල ධර්ම කවුරුදී ගන්න ඕනේ. උඹ ඇස්තිලා යන්න ඕනේ. වැඩිලා නම් තුගේ එක එක්කත් නැහැ. එක් එක්ක අනිවාර්යයෙන්ම සර්ණ හැම කෙනාම ඊට පස්සේ ඒ ටික තමයි කියලා දෙන්නේ මම මෙහෙම වරද්දගත්තා කොච්චර විරෝධ දැන් එදා යටිඅන්තර ගියලාදී ඒ අම්මා කෙනෙක් අහනවා අනේ ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය විපස්සනාට හරවන්නේ කොහොමද ඊට පස්සේ මම ලියලා එවන්නේ ඉතින් මම කොහොමද මේ ආනාපාන සතිය කරනකොට තේරෙන්නේ මොකද්ද කියලා කියන්නේ නැතුව මට කියන්න අමාරුයි. ඉතින් ඒකෝට යම්ම නැගිටින්නේ නැහැ කවුද කියලා පස්සේ නැගිටලා. ඊට පස්සේ කිව්වා මමයි ස්වාමීන් ප්‍රශ්නේ ඇහුවේ මම ආනාපාන සතිය කරන්නේ මම අම්ම දැන් විදිහට තැහෙන්නේ කියන්නේ ආනාපානෙ මොකද්ද වැටෙන්නේ. ඉතින් කිව්වා මට ආස්වාද කරන මෙහෙම වැටෙනවා ප්‍රසවාද කරන මෙහෙම වැටෙනවා කොච්චර වෙලා කරන්න පුළුවන්. මම කිව්වා ඒ විදිහට ආස්වාද ප්‍රසවාද දෙක වැඩ හිටවනම් දැනට මෙන්න විපස්සනා. අපිට මේ ශබ්ද වේදනා නැහැ අනවණි ඉන්නවා කියන එක විතරක් වැටෙනවනම් සමතිය. අපිට තන හෝ දෙකේ වෙනස වැටෙනවනම් විපස්සනාව. ඒක අපේ මූල ධර්මසිකේ ඒ නිසා මේක දැන් පටන් අරගෙන තියෙන විපස්සනාවේදී නමුත් දැන් ওই සැකය විපස්සනාවේ යද්දි විපස්සනාවට හරවන්නේ කොහොමද කියන සැකය ඒකාන්තේ සතියව කාබාසිනිය කරනවා. ඒකාන්තේම විපස්සනා කාබාසිනිය. ආනාපානසතිය කාබාසිනිය කරනවා. ඉතින් අපි කතා කරන්නේ ඒකට. ඒක නීවරණයක් බවට පත් වෙනවා. නීවරණයක් ආවා. ඒක නීවරණයක් නේ. ඉතින් මම කිව්වා මේක හරි පාරේ යනකොටත් නීවරණයක් ඇති වෙනවා හරි පාර ගැන සැක කරලා. ඉතින් මේ සාකච්ඡා කරන්න ඕන ප්‍රශ්න අහන්න කනට බඳින්න නැතුව. එයාගේ කාරණාව සභාවට හේතු යන්න ඕනේ. ආනම්බාන සතිය කෙලිම විපස්සනා පටන් ගන්න පුළුවන්. සමදේවත් පුළුවන්. එච්චරයි එකම කර්මස්ථානයේ ලෝකේ තියෙන. සමදේ විපස්සනා දෙකටම දොර ඇරලා තියෙනවා. ඉතින් ඒදී කරලා යම හොඳ වෙලාවට කරලා තියෙනවා. කරලා ආනම්බාන සතිය දිහිලා ඒකේ දෙකේ වෙනසක් තියෙනවා. හැපෙන තැනක් තියෙනවා. ඒ ඔක්කොම තියෙදි මේ සැකය මා අවුරුදු ගාණක් හිතේ තියන්නේ. මම ඉන්නේ දැන් සමතේ කොහොඳ විපස්සනාට දාන්නේ. එයා නිවරණ කියන බව දන්නේ නැහැ. ඉතින් අර අනුරුද්ධහමඳුර ගිහින් බුදුහමඳුර කාර්යපුත්හමඳුර ගාන ගිහින් කියනවා ස්වාමීන් වහන්සේ මට පෙර විදු පද පිළිවෙත පුදුම ලස්සනට පේනවා. දිවා රාත්‍රියේ නැගී හිටලා තියෙන වීරියක් තියෙනවා. මේ ඔක්කොම නිබඳින්න නැහැ. කාර්යපුත්හමඳුරට පෙර විදු කන්න පිළිවෙත තියෙනවා කියන්නේ මහන්නේ යකෝ ඔය දිවා රාත්‍රියේ තියෙන උද්දච්චය යකෝ ඔය තියෙන නිවන් දකලා නැහැ කියන කුක්කුච්චය යකෝ ඔය නීවරණ තුනක් කියලා බාහනා කරපන් කියන බාහනා කරලා රාත්‍රිය. සාරිපුත්තහමෝ ගහන්නේ වුණනටමයි ඔය තිකනිපාතේ තියෙනවා. ඉතින් අනුරුද්ධ හදනවාද කියන්නේ ඒ ඉද්ධි ප්‍රත්‍යහාරය පිළිබඳ කෙල පැමිණෙන්න පෙර තිබෙන එක නෑ කියන නිවන් දකින්න ඉස්සෙල්ලා මට පෙරවිසු කටපිළිවෙත පෙනුණා. සාරිපුත්තහමෝ ඒකතෝගේ මාන්නය යකෝ. දැන් අපි කාටද ඡන්ද දෙන්නේ සාරිපුත්ත හඳුනනද අනුරුද්ධ මහරතනවා. නිවන් දකින්න ඉස්සලා කියනවා මට කඳ විතු විතු පිළිවෙත දැක්කයි කියලා. පාරුත්තාවලට ඔගේ මාන්නේ. ඒ කියන්නේ ඒක උඩ ටික ටික පෙන්න තිබිලා තියෙනවා මෙයාට. නිවන් දැක්කට පස්සේ යාන ඒකේ ලොක්ක වෙන්නේ. නමුත් ඒක බාරගත්ත මට සියල්ල සම්පූර්ණයි කියලා. සාර්ථකතු සාංශය අර අපි ගහුවනම් එහෙම අපිට අනුරුද්ධහම කොහොමද ගන්නේ? තෝ කවුද යකෝ අම්මන්නේ වග්ගම මොනද? ඒත දග්ගපාලින් නිවන් දකින්න නැත්තෝ මේකෙන් බෙක් ඇවිල්ලා මට කියලා දෙන්න හදන කියලා. සාර්ථකතු සාංශ ගහපු ගැහිල්ලේදී මුදීල වාහන කරනවා ජීවන තුන බාහනා කරා. උද්දච්චයටයි වීර්යය කියලා හඳුනගන්න තියෙන්නේ. මාන්නයටයි දිබ්බචක්කු කියලා හඳුනගන්න තියෙන්නේ. කුක්කුච්චයටයි මේ දෝමනස්සේ තියෙන්නේ. ඒ අපි අතර වෙන වැරදි අපි ඉච්චරේ අපි මෙහෙම සාකච්ඡා කරලා විසඳන එක බුදු කෙනෙක් නෙමෙතන. ඒ සාකච්ඡා බුදු කෙනෙක්. අපිට බුදු නෑ මේ අපි සතියේ තියෙන නිහතමානීත්වය. ඇතිදේ ඇතියට දකින්නකොට දකින්න යෝගාචර දන්නේ නැති ඉඳ මේවට එන්නේ. ඒව දැකලා සිනිවන් දකින්නවා. එතකම් පොඩියෙකුට තාක්කා කියන්නේ කවුද කියලා දෙන්න වගේ උඩ කියලා දෙන්න හරි හරි කොහොම තමයි. එයාට තීරණ වෙලාවේ ක්ලොක්ක කරලා කියනවා. එතකොට පාරේ යන්නකො බබා තවසරක් යන්නකො තවසරක් යන්නකො ගිහිල්ලා එන්නකො ඉතින් අරයා දීතෙන්නේ මේ කල් දානවා කියන්නේ. ආනන්ද සාහිණන් වහන්සේ මොකද උනේ? සේරම දන්නවා කියන්නේ. සෝවාන් වෙලා තින්නවා. හොඳට විපස්සනාව අඹරනවා. පුළුවන් වුණා කරෑනේ. කටබඩ කැකේවා. කටම අන්තිමට දුජ්ජත්‍යයට ඇවිල්ලා, දරතේට ඇවිල්ලා, කලන්තය හැදෙනකොට නිදා ගන්නකොට සුඛය ඊති සුඛ උපන්න සුඛය තුලින් තමයි කායික සුඛය මානසික සුඛයට හේතු සමාධිය ආවෙතෙන්නේ සමාධිය එනකොට පැනලා ඉවරයි ඒකයි කියන්නේ උච්ච සමාධිය යම් කිසි කෙනෙකුට හරි සමාධිය ලැබුණා නම් ඒ මොහොතේ පණිනවා ඔබට තටම කරන මීට දෙයක් නැහැ ඒ නිසා සමාධි පැත්තට බරව විපස්සනාවත් එක්ක සමග යන්න පුළුවන් ඒක හොඳයි හැබැයි සමහරු සුපර්සොනික් එකක් දිවෙත් ගන්න පටන් ගන්නවා ඉස්සෙල්ලා අනිත් කෙනා පාරේ බස් එකේ යනවා. ආපු ආපු වෙලාවට නැගලා යනවා. බස් වල දැනින් බෑලා ආයෙ ඒක යනවා. අරයම නෙමෙයි. Tamange jet එකේ ස්ටාර්ට් කරගත්තා කියලා. අපි නිකන් මර්සිඩිස් බෙන්ස් එකක් ගත්තොත් බලමු. කලාතේ යන එකයි ඕක බෙන්ජ් එක ගත්තට පාර සවුත් වෙලා තිබුණාම අපිට ඒකනේ ප්‍රශ්න තිබුණේ අපිට ඒතර පාරට යන්න හයිවේස් තියෙනවා වගේ හොයාගෙන හයිවේස් එක හරි හයිවේස් වල යන්න දෙන්නේ නැහැ බස් එකට හයිවේ එකේ යන්න නම් හොඳ කාර් එකක් තියෙන්න ඕනේ හයිවේ එකට දාන්න දෙන්නේ නැහැ කබල් බස් වාහනේ මොකක් වුණා ස්වාමීන් වහන්සේ ඩ්‍රයිවර් කෙනෙක් නැත්නම් යන්න බෑනේ නෑ නෑ පාර යන බස් එක ඩ්‍රයිවර් තමයි ඩ්‍රයිවර් තමයි ඒක තමයි ඩ්‍රයිවර් කරලා මර්සිඩීස් බෙන්ස් එක ගන්නවයි කියලා කියන්නේ කලින් මම ඩ්‍රයිවිං පුරුදු ලිලිපාය ඩයිවින් නැතුව ඉතින් අර සමත විපස්සනාවේ අඳුර ඒක මැද්දෙන් හරියට අපි යනවා අපිට නිවන් දකින්න බෑ. එහෙම ඉන්නවා නම් මම හිතනවා ඒ මනසට ගිහි ජීවිතේ සාර්ථක වෙනවා. ඔව් ඒ මනසට බිස්නස් එක සාර්ථක වෙනවා. ඒ දැන් ඒක ඒ කටියට මේ කලකිරෙන දෙයක් මොනක්වත් නැත්තේ නෑ. ජීවිතය අතරින් කලකිරිලා නෙවෙයි. හොඳ පාරක් ඉන්න. මේ කරපු දේම ඔය ඩොඩි ජොලියර කරතේ ගියා මේ සිවුරු දැම්මයි කියලා විදිහට. සම්පඤ්ඤාන සූත්‍රය ගත්තොත් බුදුහාමුදුරුවෝ සීලයක් කියනවාද? සම්පජාන්න සති සම්පජාන්නේ පිහිට පන්. ඔබ සති සම්පජාන්නෙන් හැම තිස්සෙම වැඩ කරොත් උඹට ලැජ්ජ බය ඇති වෙනවා. ලැජ්ජ බය ඇති වෙනවා නම් උඹේ ඇස් කන් ආසය එකපාරටම උඹ හිමියෙන් ඒවා රැක ගන්නවා. රැකගත්තොත් සීලය සම්පූර්ණ වෙනවා. සීලය සම්පූර්ණ සමාධිය සම්පූර්ණ වෙනවා සමාධිය සම්පූර්ණ යථාභූත ඥාන දර්ශනය වෙනවා යථාභූත ඥාන දර්ශනය වොත් නිබ්බිදා විරාගය වෙනවා විමුක්ති ඥාන දර්ශනයට යනවා ඒ කියන්නේ එතන පටන් ගන්න සම්බජන්නේ කලින් සත්පුරුෂාක්ෂේනේ ශාස්ත්‍රය අපි ලබලා ඉවරයි. අපිට බුදුහාමුදුරුවෝ සත්පුරුෂයා වෙලා ඉවරයි. අපේ ගුරුවරු තුලින් අපි ගුරුවරයා ඇතුලින් ධර්මය අහගත්තා කියන්නේ සති සත්පුරුෂ සේවනය ලබා ගන්න. ඒ තියේදී ඒ තියේදීත් අපේ ඇත්තටම අසත්පුරුෂක තියෙනවා. එනවා අපිට මාන්න ඒක කෙලෙස්. ඉතින් ඒක අපි ඇත්තටම කවදා හරි යාටම ගිහිල්ලා කියන්නේ ඔබ වහන්සේ ගැන මට මෙහෙම රැකයක් ඇති නැහැ කියලා එහෙනම් සත්පුරුෂකත්වයට ඉන්න බෑ. ඔබ වහන්සේ මෙහෙම කැත වැඩක් මට කරා. මම වාසියට මේව වුණා. මට දැන් තේරෙනවා මම යෝනාදාන කෙරුවක් දන්නේ මෙන්න මේ වුණා කියලා කියන්න පුළුවන්. අයිති සංවරයට ගිහිල්ලා අපේ ඉකට බත් කන කෙනාට කියන්න පුළුවන්. කිසිම සත්පුරුෂ ධර්මයක් නෑ. පේන්නේ නම් නිකන් කුණවල කියා ගන්නවා. නැත්නම් ඒ හරහා සුද්ධ වෙන සුද්ධිය අපේම ප්‍රශ්නයක් අපිනේ විසඳන්නේ. විත්‍යක් නෑ, විනිශ්චයක් නෑ අපි විසඳගන්නවා. බලන්න රටේ මේ ගහනවා කරනවා කියන්නේ. ඒ සත්පුරුෂකම ආවට පස්සේ ඒ පද්ධතියට මුළු ලෝකෙම සැලකෙනවා. අපේ සත්පුරුෂකම කියන්නේ මොනවක් කරන්නේ මේ ආයති සම්මදේ මම සුද්ධවන්තයෙක් නෙවෙයි. මලඟ වැරදි දින උඹලා මට වැරදපල් ඒක වෙනව කතාවක්. හැබැයි මෙන්න වැඩේ මට උඹත් එක්කත් අරගියා. මට උඹ ගැන ආසාව ඇති වුණා කියලා අපිට මේ කියන්න පුළුවන් ඉතින් බුදුන් මෙතන ඉන්නවනේ. අද වෙලා තියෙන්නේ ඒකනේ. අද වෙලා තියෙන්නේ මෙයා පිළිබඳ තරහක් තියෙනවා. ඉතින් ඒක නොකිය ඉන්න එක සදාචාරය කරනවා. ඒක කියන එක මෙයාලා කරන නිග්‍රහයක් නෑ ඇත්ත. වෙලාව බලන්න ඕන. සමහරට කියන්නේ කිම් බෙල්ල ඒක හරි. ඒක නිසා සත්‍යතෝ තේතතෝ අත්ත සංහිතෝ පියතෝ. ඊට කතා කරලා කියන්න මට අවශ්‍යයි පොඩි ප්‍රශ්නයක් කතා කරන්න තියෙනවා. මට උදාහ තිබුණේ මේ සැකයක්. එතන මට බලන්න අකමැත්තක් තියෙනවා කියලා කියන්න පුළුවන් නම් මම මට නම් පේන්නේ ඊට වැඩිය බුද්ධ ආගම. ඒ නිසා මම බලනවා හැමතැනම කවුරු හරි තමන්ගේ වෙච්ච වැරද්ද වෙච්ච කෙනාට නැත්නම් දෙවෙනි කෙනෙක් දාලා හරි තමයි හැප්පුරුසෙක් වෙන්න ඕනේ. ඒක සම්තුලනයේ වීම හරහා මම කියන සමෝධහනය. මොකද සාමය විම පුදුමාකාර සත්‍යකත්වය තියෙනවා. කොච්චර කැත වුණත් ඒ අපි එකිනෙකා මුණ දෙනකොට කෙලෙස් වලට පිටින් කෙලෙස් නැතුව නෙවෙයි මේ කරන්න තියෙන්නේ. මයිලගේ මේ රාගය ඇති වෙනවා. ඉතින් අපිට ගෑනු වෙන තැන කියන්න බෑ. ගෑනියෙකුට ප්‍රේමින තැන කියන්න බෑ. ඉතින් කෙලින්ම කිව්වට මනස භාවනා කරන නිසා රාගය වැඩි වෙනවා. ඉතින් ඒක මොකද කරන්නේ? මේ සමහර මොසුක් වෙනවා මේවා කතා කරලා ඉතින් දේවල් නෙවෙයි සදාචාර සම්බන්ධ. මුල රෙද්දට දිනම් පැවිදෙනවා. මොකද භාවනා කරේ. මොකද එයා සෝණ කියලා නැතියක් උන්න බෑ. මේක කතා කරන එක සදාචාරයෙන් අයින් කරුවට පස්සේ අර මොනද ප්‍රීති පැකට් එක පාවිච්චි කරනවා කොනේ කෑල්ල කපන. වැඩක් නෑ නේ. කොන කපල් පාවිච්චි කරලා දැන් ප්‍රීති පැකට් එක ඒකේ තමයි තියෙන්නේ. නැත්නම් දලා දින මඩිසලේ අයින් කරලා. වැඩක් තියෙනවනේ. භාවනාවේදී ඔන්න කොන කපල් පාවිච්චි කරන එක තමයි ලෝකෙට තියෙන්නේ. අන්නසර් මාර මුලිය හැවුයි කයින්නා සර් පදේ පදවල පදේ තියෙන තේරුමක් වෙන කවදාද ඒ කියන්නේ සමත කියලා දැන් ධ්‍යාන සමාධි පෙන්නනවානේ සමහරවිට අන්න තීර්ථකයන්ට කියනවා ඔයගොල්ලෝ නම් ඔච්චර තමයි ඉතින් යන්නේ නැහැ කියලා මේ අවිඥා මට්ටමට ගම එහෙම නවත්තනවා දැන් ශාසනයේ හරහා බලන බුද්ධ ශාසනයේ අලුත් එකක් නේ ශාස්ත්‍රෝ කෙනෙක් ඇවිල්ලා අලුත් දර්ශනයන්නේ ධ්‍යාන සමාධිය නවතින්න කියලා ඒකට උත්තරේ ගන්න තියෙන සත්‍ය ප්‍රතිපක්ෂික ධර්මවල කී පොලක සමාධිය සඳහන් වෙනවද එන්නේ එන්නේ සමාධිය මෝරණ හැටි භාවනා කරන සමාධියට නිරෝධන එකක් නෙවෙයි පළවෙනි සමාධිය එක දෙවෙනි එකට මාර්ග ඉන්ද්‍රිය සමාධිය බල සමාධිය උද්ජංග සමාධිය ආස්තංග මාර්ග සමාධිය ඒකට ඒ අතර සමාධියේ පරිණාමයක් අපි දකින්නවානේ තේරෙනවද පොයින්ට් එක ඒකට ආනාපානී පරිණාමයක් අපි දකින්නවානේ කරනෝසු ආනාපානී සියුම් ආනාපානෙ අතිසූක්ෂම ඒකට අපි කොහොමද ආනාපානෙ මේ ලකුණු ටික තියෙනවා කියලා වල අපි කොහොමද කියද අපිට කියදැයි මෙතනින් පටන් ගත්තොත් මේ විදිහට වෙනස් වෙයි මෙතනින් පටන් ගන්නකොට මෙතනින් පටන් ගන්නත් පුළුවන් ඒ වගේ සමාධියේ මට්ටම් වීර්ය නමයක් තියෙනවා සති ධර්ම අටක් තියෙනවා සමාධියේ පස්පොලක සඳහන් වෙනවා මේ හැම එකකම තියෙන සමාධිය නිර්වචනය කරන්න බෑ ආයසුතු මේ වෙලාවේ නිර්වචනය කරන එක ආයසුතු හෙටට වෙනස් ආයසුතු මෙතන නිර්වචනය කරන අපිට වෙනස් හැබැයි අපිට කියදැයි සමාධිය කියලා එකක් තියෙනවා ඒක පරිණාමයටපත් වෙන සුළු එකක් විපරිණාමයට වත්ත්ව අභාවතා වෙන දෙයක් වඩපත් හැබැයි සත්‍ය සමාධිය වල සමාධියත් එක්ක සතියත් එක්ක මට ලැබෙන්නේ නැහැ සමාධිය තුල විපරිණාමය ඒක අල්ලන්න බෑ තියෙන කාලයක් ඌ පොතේ ලියන ලක්කන රස පච්චපට්ඨාන වදට්ටාන මෙන්න සමාධිය ඉතින් ඌ ඒකෙම තමයි ඉතින් බෞද්ධයෝ දාන්න හැදුවා ඒ වගේ දේවල් වෙනවා සමාධිය පස් පොලක හයක නිර්වචන වෙලා තියෙනවා බොජ්ජංග සමාධිය එකක් මාර්ග සමාධිය එකක්. බල සමාධිය එකක්. ඉන්දිය සමාධිය ඉතින් ඒක උනේ පිස්සු වෙනවා මේ වාහනේ මේ වාහනේ කනවා නෑ පොළුව. ඒක සමාධිය කියලා එකක් කියපන්. හතරක් පහ කොයි එකද ගන්න? ඌටේ දැනුම අර අජීර්ණකාරයට බඩේ කෑම අරුචි වගේ ව්‍යාකරණ දැන තේ කරාට භාෂාව අමාරුයි වගේ නාකියට තරුණිය විස වෙනවා වගේ දැනුම වස වෙනවා. මේ හැම එකක්ම විපරිණාමයටපත් වෙනවා. ඉතින් අපි කියලා දෙනකොට මේ දේශනාවක් කරනකොට කියනවා සමාධිය කියන්නේ මේකයි. ඒත් ඒ පටන් ගන්නව පටන් ගන්න එපා. අහන කෙනා හිතුව ධම්මජීව සමාධිය තමයි මේ. මේක නිස්සාරණවන සමාධිය කියලා උග්‍රී ලෙන අයියෝ පිස්සුනේ කතා කරනවා. අතන සමාධිය කියන්නේ එකක්. බුහන් සමාධිය කියන්නේ තව එකක්. බුදුහාමුදුරුවෝ කියලා තියෙන තව එකක්. බුදුහාමුදුරුවෝ කියනවා මාන්නේ මට ඕනේ නම් දුක දෙකට බෙදලා දෙන්න. තුනට බෙදලා පෙන්නන්න පුළුවන්. පහට බෙදලා පෙන්නන්න පුළුවන්. 18කට බෙදන්න පුළුවන්. 36කට 108කට කරන්න පුළුවන්. ඕක බෙදලා වාද කරන්න එපා මෝල් වහන්සේලා. සැප දුකට බෙල්ලා පෙන්වන්න පුළුවන්. 108කට දාලා පෙන්වන්න මේක තමයි සර්වඥතා ඥාන. ඉතින් බුදුහාමර කොට කරන්නේ අපේ බුදුහාමර තුනකට ගැදුවා කියලා. අරකට කියන පීචි අප දෙකයි. අරකට කියන නෑ අප පහයි. ඉතින් තුන්ගොල්ලෝ නිකාය තුනක් හදාන කප් කරන බුදුහාමරට කියන ඔබ වහන්සේ පැත්ත කරන්න අපි බෙදා ගන්නවා. අපිට පුළුවන් මේක සාමයක් ඇති කරගන්න. බුදුහාමර ඉන්න කාලේ. දයම් දුරිය අන්න තීතකේසෝන තුදිනන සූත්‍ර මගින් කුඩා තියෙනවා. අනේ තීතෝ කිසි කෙනෙක් මේක දන්නේ නැත්තේ. අපි මේ කතා කරනකොට වැඩිය හැම කෙනෙක්ම දැනගෙන තියෙනවා. නමුත් මේ එකින් එකට එකින් එකට පරිණාමයටපත් කරගන්න එක රූපාන්තරණයක් බලන එක තමන්ගේම ඊයේ ඥානෙ පදනම් කරන අද රිෆයින් කරන එක නිසාර නිසාර නිසාර නිසාර නිසාරණය කරගන්න එක මම දන්න වචන හරිය කියලා තවත් වඩා රිෆයින් කරන රිෆයින් කරන යන වැඩි යෝගාවචරය දන්න තමන්ගේ ඊයේ ඥානෙ අද ප්‍රශ්න කළ යුතුයි. ප්‍රශ්න කරනවා කියලා චෝදනා කළ විසිකරන එක නෙවෙයි. ඒක තවත් මිරිකල සාරේ ගන්නවා. ඊගාව ගන්න එක අවස්ථාන කුළු වෙනස් වෙන අර්ථ ක්‍රමයක්ද සයි. පැහැදිලිද? ඒකනේ අනිත්‍ය කියන වචනේ තනි කරාත්තේ. දැන් අන්න තීර්ථක යහනවා අපේ බොජ්ජංග වලයි ඔයගොල්ලෝ කියන බොජ්ජංග වල අතර වෙනස නැහැ. මච්චි භාවනේ අහනවා. ධ්‍යාන වල අහනවා. හැමදේට පුතේ කියනවා අපේ අඳුර දුක් කියනවා. දීලා තියෙනවා කියන්නේ ඒකම කියනවානේ. ආ එහෙනම් ඒ මිනිස්සු ඇහුවොත් මෙන්න මෙහෙම කියලා දීපන් අපි ඒක විමුක්තියට අතුරු දීලා කියනවා. දැන් මේක උපේක්ෂාව ගැන කතා කරනකොට කියනවා පළවෙනි උපේක්ෂාව අඥාන උපේක්ෂාව කිසි දෙයක් දන්නේ අපිව බලගන්නේ නැහැ. අපි උට උපේක්ෂයි කියලා කියනවා. වැඩක් නැහැ. නමුත් රූපේ දැනගෙන රූපේ විනිවිදයට පස්සේ උපේක්ෂාවක් වෙනවා. නීරස ගතිය. මේක දේවල් විනිවිදලා ලබන උපේක්ෂාව. අරක අඥාන උපේක්ෂාව. නිසා අඥාන උපේක්ෂාට රණ්ඩු කරන්න යන්න බෑ. මේ මනුස්සයා ගෙයිගෙන්නේ. ඒ කනගරක් නෑ වැඩකොත් හිටපුනේ. නමුත් එහෙම බෑනේ. එළියට එන්න බෑ. එළියට ඇවිල්ලත් රූපේ බලලත් රූපේ විනිවිදට පස්සේ තියෙන මේ දෙයක් නැහැ කියන්නේ. ඒක එතකොට ප්‍රඥාවන්ත උපේක්ෂාව රූප වේදනා සද්ද ඔක්කොම විනිවිදලා ගන්නවා. ඒකට බුදුරජාණන්සේ තෙල්ලක්කාරව කැමති. නිසා බුදුමාකාර අභියෝගයක් තමන්ගේම ඥානය, තමන්ගේම අත්දැකීම විපරිණාමයකටපත් කරනවා. මේ රූපාන්තරණයටපත් කරනවා. ඒක අල්ලගත්තට පස්සේ ඕනම එකම සූත්‍රයකින් අවුරුදු 100ක් බණ කියතයි. බුදුරජාණන් මෙහෙම කරගෙන ඉන්නේ. මෙතන සම්බන්ධතා පහක් තියෙනවා මෙතන සම්බන්ධ පහක් තියෙනවා මේ දෙක මේකට තියෙන සම්බන්ධය. මෙහෙම කරන්නත් පුළුවන්. මෙහෙම කරන්නත් පුළුවන්. මෙහෙම කරන්නත් පුළුවන්. ඉතින් මේක කියන ව්‍යාකරණ මුද්‍රාව කියලා. මේකත් පහක් තියෙන අධ්‍යයන වශයෙන් මේ පැත්තේ ඉංග්‍රීසි තියෙනවා. මේ දෙකේ තියෙනවා මේකත් එක්ක සම්බන්ධ වෙච්චාම මෙහෙමයි. ඉතින් හරි ලස්සනයි. ඉතින් මේ විසු මේ මුද්‍රාව වහවනා කරනකොට ආවල් ධ්‍යාන ලැබෙනවා කියනවා. බුදුහාමුදුරුවෝ කල්මුලෑදී තිබුණාද? චෝක් කැලේ තිබුණාද? උන්වහන්සේ කියනවා මේ දෙක සම්බන්ධ වෙච්චාම මේක සම්බන්ධතාවය මෙතෙන් ආපුවම මෙන්න මෙහෙම එකක් වෙනවා මාන්නේ. චක්කුච්ච පරිච්ඡ රූපේච උපපජ්ජති චක්කු විඥාන තින්න සංගති පස්සෝ කියනකොට මෙහෙම කියලා පෙන්වන්න ඇති. මම දන්නේ මම හිතලා කියන්නේ. කොච්චර අන්තර් සම්බන්ධලා තියෙනවා. අපි ඒකට කැමති නෑ. අපි හිතනවා ඒක මේ ප්‍රඥාවන්තයට අයිති වැඩක්. අපි ඒක හදලා දෙන සූත්‍රයක් උඹට රටලවක් කරලා දීපන් කියලා. අපිට අපිට යන පාර අපි සුද්ධ කරගෙන යන්න ඕනේ. තව කෙනෙක්ගේ සම්මාදිට්ඨිය ණයට ගන්න බෑ අපිට. ඒ විපරිණාමයට අගය කරන්නේ නැති එක නම් ගැන සෙල්ලක්කාරකමක් නැහැ. එහෙම නැත්නම් යෝනිසමනසිකාරය නැහැ. ඉතින් ආය අල්ලගත්ත රක්තේ අල්ලගත්ත වචන දෙකක් අල්ලගෙන හි අපහපා ඉන්නවා වමාර වමාර කරන වෙන කෙනෙක් කරන්නේ සම්සයන් හොයන්නේ. මම භාවනා කරන්නේ මේ ආවල් එක විතරයි. තමසුගේ මට කැපෙන්නේ කියලා. ඒ දර්ශනය අහන්නවත් කැමති නැහැ. නමුත් අපි සාකච්ඡාවේදී පුළුවන් තරම් ඒක නිකන් බ්‍රේන් ස්ටෝමින් පුපුරවලා හරිනවා කොයි එකා තුලක් තියෙනවා ඒක නිසා මහායාන බුද්ධාංග නම් බල්ලකක් තියෙනවා බුද්ධ ගතිය කියලා. බල්ලගේ බලුගතිය තියෙනවා මොනවා කියලාත් අරින්නේ. උඹට ඒක තේරුම් ගන්න බැන්න උඹේ බලුගතිය ඒක. මුත් තියෙන උඹේ ගතිය බුදු ගතිය. උඹේ ගතියක් තිබේ ඒක තේරුම් ගත්තා දැසේ මුතු වෙනවා. ඒ අනුන්ගේ ගතියද නෙමෙයි. උඹේ ගතිය මතු කරන්නයි ධර්මයට සාපේක්ෂව ගැටගත බලන්න. ගාක් වෙලාවට වෙන්නේ අපි අර මේ Tamange දැනුම, Tamange අත්දැකීම තව රිෆයින් කරන්න, තව සුද්ධ කරගන්න පිරිසුදු කරගන්න කැමති. අර කල්ලා ගන්න. මේ දැනුම උගාවක් අමාරුවෙන් ගත්ත දෙයක්. ඒ ඇල්ලිල්ල නිසාම ඉදිරි ගමනක් නැහැ. මේක සරණාත හේතුව උගදෙනේ යෝගාවචරයෝ අපිව කතා කරනකොට පේනවා. යම් යම් ටයිම් වලට ගියා. එතන නොදන්නේ හින්දා අවුල් කරගත්තා. එක්ක ඒක විනාශ කරගත්තා. හරි ඒක ගුරුවරයෙක් නිහින් කිව්වේ නැහැ. එයා ඒක මල්ලගෙන හිටියා. ඉතින් ඒ නිසා එයාට ඉතින් එහාට යන්න බැරි වුණා නෙවෙයි පිළිහුණා ඒක. ඉතින් ඒක නිසා අර කල්ැතුව පාරවලක මෙන්න මේව පානක් තියෙනවා මේක දෙපැත්තක් තියෙනවා මේක තුන් පැත්තක් තියෙනවා මෙන්න මේකයි ඔබ කළ යුත්තේ මෙහෙම ආවොත් මෙන්න උගර යාම වෙන්න ඕන නැත්නම් මෙහෙම කරන්න ඕන කියලා පුංචි දැනීමක් තියෙනවා නම් වරදින්නේ නැහැ අපිට මේ ඒකනේ නිවෙන කියන වටිනාම දේ අරනේ පුංචි දැනුම තමයි යමක් තොරතුරක් හම්බෙච්චාම තොරතුර කරදරයක් කරගන්න එපා ඒ තොරතුර වාසියක් කරගන්න ඒ තොරතුර අතවාසියක් කරගන්න හැටි අපි දන්නේ අපිට අපේ හැම ආයුධෙම කපා ගන්නවා හැම වචනයක්ම උලියවට කටුවටුනක් කරගන්නවා හැම ගුරුවරයෙක්ම අල්ල බදා ගන්නවා. හැම තීරයකම මගේ තීරය කර ගන්නවා. ඉතින් ඒ මනසේ කටකෝල තියෙනවා. සතියෙන් ඒක විතරයි කියන්නේ choiceless awareness. හැම දෙයකම සමයේ සබුද්ධහගම් කියන්නේ නැල්ලපා. විපස්සනා කියන්නේ නැල්ලපා සම ලේබල් එක ගහගත්තකම ඉවරයි. ඔය හේමම කොටුන. මිනිස්සෙක් නිකම්ම මිනිස්සේ මිනිස්සේ කියන එකත් ඌ බුදුහාම කියන තද විපස්සපච්චා. ඌ කතා කරන්නේ 30 පරිසයක් අත. ඌ කතා කරන්නේ ඒ දෙක දෙක. හැබැයි මට දෙකම එකයි. උඹ කතා කරන්නේ උඹ කියපයි එයාගේ බන්දේට බාධා කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ විදිහට අර සතියේ තියෙන මූලික වටිනාකම තමයි අන්නේ කියන ඕපන්නස් එක අරන් දෙනවා. ඒ නිවන යම් යම් ලක්ෂණ තියෙනවා. ඒක නිසා සතියේ සමාධි ප්‍රඥා විපස්සනා සම්පති කියන ඉස්සෙල්ලා ඒ කියන්නේ ඊට පල්ලෙහාගන්තිය සතියේදී ඉන්දර පුළුවන් තරම් සතිමත් වෙන ඒතකොට පක්ෂග්‍රහයක් කරන්නේ පක්ෂග්‍රහය සම්බන්ධ නිදර්ශන පෙන්නනවා. හැබැයි වැදගත් දේ සතිය නිසා මන්න නිතරම කියන්නේ ඉඳ ගන්නකොට මේ ඉඳගෙන ඉන්න බව දන්නවනේ ඕක තමයි නිවන. භාවනා මුලත් එච්චරයි, මැදත් එච්චරයි, අගත් එච්චරයි. ඒ නිසා ඒක පැවත්ත ගන්න ඕන නම් සමතින් විපස්සනායි උපක්‍රම ගන්න. අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ඇති කරගත්ත එළඹ සිටි සිහිය දිගට පැවැත්වීමට කොල්ලෙන් මල්ලෙන් කොහෙන් හරි කමන්නේ. සමතින් විපස්සනා කොහෙන් හරි කම එක පවත්තන්න පුළුවන් නම් ධර්මයෙන් ඔබට වගේ කියනවා. සමතින් ඉඳන්පත් කරන්න බෑ කියන අයට හොඳම තැන තමයි මුත්‍රා කරලා නැගිටින්න තු ඉන්නේ. හොන්දට හිත සමාධියලා මුත්‍රා කියන්නේ නැහැ නේදලා ඔහොම බලාගෙන ඉන්නවා හරිම කැතයි කියලා ගිහින් නාට්‍ය කියලා නිතරම හරියටම හරි වාසික චිත්තය සමාධිය ඒක හොඳද හිත දුවන්නේ වනේ මම කියන්නේ මම කියන්නේ අනිත් විදර්ශනය මෙයා හිතම එකක් මම කියන්නේ කොහේ ගියත් කත කරන්නේ තමන්ගේ විලම්භ දෙක මැද කොයි ගුරුවරයෙක් ගියත් කොයි භාවනා මැදත් තමයි ගියත් කොයි අරමුණ ගත්තත් උඹ යන තැන උඹේ කකුල් දෙක මැද තමයි ඔබ කත කරන්නේ රැලෙත් කක්කු සේන ගත්තත් ඉන්දියන් කක්කු සේන ගත්තත් කැලේට ගියා. ඉතින් උඹ යන්නේ යන දැන උඹේ මොඩකම යනවා. ඒක දැනගන්න. ඔය ගුරුවරයාගේ වැරද්දක්වත්, කමටහන් වැරද්දක්වත්, ඉත්තන වැරද්දක්වත් තෝගේ මොඩකම තෝ දැනගන්න. තෝක කරේ තෝගේ විලෝම දෙකම හැද. කොහේ යත් ඉතින් ෆයිව් ස්ටාර් හෝටල් ගියා කියලා මොකද? කැලේ රින් වෙයි කියලා මොකද? කක්ක ගන්නකොට කවුද එන්නේ දන්නේ? ඒක දන්නේ නැතුව අපි එනවා ස්ටාර් ෆයිව් ස්ටාර් හෝටල් එකට ගියා නම් මගේ බඩේ බඩ වේරුම නැති වෙයි කියලා. බඩ වේලිච්ච එකට කොතන ගියත් බඩ වේලලා. ඉතින් ඒක අපි සාකච්ඡා වෙදී තමයි අපි ඒක ඇත්තටම මේ වාෂ්පීකරණය කරන්න හරින්නේ. දේශනාවලදී වෙන්නේ. දේශනාවල එක පැත්තනේ ගලන්නේ පොත කියනකොට වෙන්නේ නැහැ. ඩයලොග් එකට සාකච්ඡාව සුදෙන්සේගේ ඒක තනුවල අනන්තසිරි හාමුදුරුවෝ කියනවා මුළු ශරීරෙම කරන ව්‍යායාම කරන්න තියෙනවනම් රාත්‍රිය පුරා ධර්ම සාකච්ඡා කරනවා නැත්නම් පොල් දස්තන් කපන් එහෙම නැත්නම් පීනපන් නැත්නම් ආසෙපන් ඉතින් අර හතර ටික අමාරුනේ. පොල්ගස් නගිනවා එකයි, අස්සෙප් පදින එකයි, පින්නන එකයි ඔක්කොම හෝල් බොඩි එක්ස්පීරියන්ස්. එක්සර්සයිස් ධර්ම සාකච්ඡාව. මුළු හැම සෛලයක් පාසම උනන්දු කරලා ගන්න. හැබැයි ඉන්න ඕනේ වලිකාරේ. yes sir එහෙම හාමුදුරේ එහෙම හාමුදුර කිව්වොත් ඒක හරියන්නේ නැහැ. කවුරු හරි අදින්න ඕනේ බකට් එකක් ගංගත්තරේ ගහන්න. ඊළඟට මතු කරලා ගන්නකොට ආයෙ මොකුත් නැහැ. ඉතින් මම මම සමාජයට ඒක කරනවා. පල්ලෙහාදී කරනවා ඉතින් කියනවා ස්වාමීන් වහන්සේට ගැළපෙන්නේ නැති ඒවා කියනවා. ඉතින් මං කියන්නේ කව් ඔක්කොම සාන්ත දාන්තෝ ඉන්නවනම් මම බකට් එකක් ගන්නවා. හදලෝ ඉන්නේ හොද්ද නම්බුකාර කෙනෙකුට දාන උන්ට. හැබැයි ඉතින් වලි. ඊට පස්සේ ධර්ම සාකච්ඡාව ඊට ගිහිල්ලත් කරනවා. දැන් මෙහි නතර කරලා ගිහිල්ලා ගෙදරත් කරනවා. දිගට යනවා. ඔය ඒ වගේ හරියටම දෙන්නාසි කරලා තියෙනවා. ඒ මතු කරගන්න. ඒ බුදුහාමුදුරුවෝ අවසන් අහනවනේ. මහින්ද කරන්නේ. ඩ්‍රයිවිං අහන්නේ මොනවාද? අර පංච මොකද්ද අනුසුදිකාන මොනවද කියලා බල දෙන්නේ මොකද්ද උත්තර. ඕක මුළු දෙයක් දෙන්නේ නැති බව මම දන්නවා කියලා. අනුසුදිතාන මට අනුසුදිතාන සූත්‍රේ අනුසුදිතාන එහෙමයි කියන්න කියනවා. කියන්න කිව්වා මේකේ තියෙන්නේ මරණාසනති තියෙනවා ආති තියෙනවා මෛත්‍රිය උගන්වනවා. මෛත්‍රිය අන්තිමට ගන්නවා. සම්පජාන්‍ය ගන්නවා. සම්පජාන්‍ය නැතුව අනිත් ටික ඔක්කොම කියනවා. නව සීගති කියලා දෙනවා. දුන්නට පස්සේ ආනන්ද හඳුර තමයි විස්තර කරන්නේ. එහෙනම් තේනහි ආනන්ද ඉමේ චහි තානේහි ධාරේතබ්බන් කියලා සති සම්පජඤ්ඤය දෙනවා අන්තිමට. මම ලොකු සංජෝග කියලා ඔය ටිකමයි මේ රාහුල ස්වාමීන් වහන්සේගේ දීපු එකේම තියෙන කොටස. රාහුල වාද සූත්‍රයේ තියෙනවා ඒකට එකතු එයාට තියෙනවා මෛත්‍රිය. අරගේ මෛත්‍රියනේ අනිත් ටික තියෙන්නේ. ආනාපාන සති. එතකොට ධාතු මරණානුස්සතිය අනිත් එක සම්පජාන්නයයි විසුද්ධි මාර්ගයේ තියෙන එකේ චානෝසත්‍යක නෙමෙයි නෑ නෑ නෑ අංගුත්තර නිකායේ තියෙන අනිතාන සූත්‍රය කියලා අනුසුද්ධිතාන සූත්‍රය ඒක හරියට මේ අවසන ගතිය තියෙනවා බුදුරජාණන්සේගේ අවසන ගතිය ඒකට අර පැටලිච්ච මනුස්සයන්ට ලොකු ජොලියක් තියෙනවා තමයි පැටලිච්ච තැන පේනවනේ යෝගසන්නේ මේ ආවරා සූත්‍රයේදී ආනාපාන සතිය බුදුහාමුදුරුවෝ දෙන්නේ නෑනේ මොකක්වත් ආනාපාන නෑ නෑ සාරිපුත්‍ර ආසන්නාද කියන ඉඳගෙන ඉන්නකොට ආනන්ද මේ ඔයිට වැඩි හොදයි නෑ නෑ ආනාපාන කරන්න කියනවා දන්නේ නෑ අවස ගිහින් බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියනවා මෛත්‍රිය ඉඳලා පටන් අරගෙන අන්තිමට මොකද මේ ටික ඔක්කොම ඔබට ඕනේ මේක කරපංකො කරලා වරෙන් ඒක තමයි ඒ කියන්නේ දේ දෙන්නේ ආනාපානේ නැතුව අනිත් භාවනා ටික මම භාවනා ටික දීලා ඒ ටික කර කර ඉන්නකොට රාහුල් හම්දේ හවුස යන්නේ උදේ උදේ කිව්වේ ඒක නෙමෙයි පාර යනකොට යනකොට වෙන්නේ පාර යනකොට උනේ ඒක නෙමෙයි පාර යනකොට එයාගේ රූපේ බුදුහාමුදුරගේ රූපේ එකයි පොට්ටක් වෙන මාගේ වගේ ඉතිරිවයි දෙන්නේ පස්සේ බුදුහාමුදුරව හැරුණා ආ රාහුල් ඔය රූපේ මගේ යන්නේ පාත්මයක් නානාත්මයි ස්වාමීන් වහන්සේ රූපේ විතරද ඒ සංඥා සංඥාකාර විඥාන පහම කිව්වා. තවත් මේ බණ ඇහලා කවුද විඳපාත යන්නේ කියලා ගහක් කැටින් ඉඳගෙන භාවනා කරනවා හවස් වෙනකම්. ඒකෝට තමයි සාරිපුත්‍ර ආරණාන කිව්වේ මේ රාහුල ආනපාන කරනවා. දන්නේ නැහැ. ඔක්කොටම වැඩිද ආනපාන. අවසනයේ කියලා ගියන් බුදුහාමුදුරුවෙන් ඇහුවා ස්වාමීනි ආනපාන කරන්නේ කොහොමද? පටන් ගත්තේ මොකෙන්ද මෛත්‍රිය. දීගෙන දීගෙන අර අනුසුද්ධිතාණයේ තියෙන ඔක්කොම කියලා නවසීතකෙත් කියලා අන්තිමට දෙනවා. ආනපාන. ඒ නිසා මෙහෙමයි අපි සමහර විට එකකින් පණින්න පුළුවන්. නමුත් බැරි වුණොත් ඔක්කොම ඕනේ. බඩු තියෙන්න. නෑ ඒකට ඊට පස්සේ කාටද කියලා දෙන්න වෙනවා. කියලා දෙන්න වෙනකොට තමන්ගේ ක්‍රමය තමයි අපි එතන ටේබල් දාන්නේ ඒකයි. නමුත් මේ පරිසාසක කියන්නේ ලොකු දාන කියන්නේ තමන්ගේ බිම්මෙන් අනුමනින්න එපා. කාටද කියලා දෙනකොට තමන් බුදුහාමරෝ මෙහෙමයි කියලා තියෙන්නේ. මම මෙන්න මේක මන් දන්නවා. මට මේක හරියට පිළිගයි. මම මෙහෙම කරා. හැබැයි මුළු චිත්‍රෙම ඇඳේ නැත්තම් අපි අපි වගේ මිනිසුන්ට විතරයි බන කියන්න දන්නේ. ඒ නිසා බාහිර සාසනය ගැන කතා කරනකොට රුචි අරුචිකම් ඕනේ නැහැ. බුදුහාමුදුරු කියලා තියෙන ඒකෙන් තමයි අභිධර්මයේ ලයිස්තු අඳලා පෙන්නනවා. මේක කිව්වොත් මේක කියවෙන්න ඕනේ. මේකට ඉස්සලා මේක යන්න ඕනේ. මේක විග්‍රහයන් කරලා මැප් එකේ තියෙන අභිධර්මය. ඒක තන්නේ මිනිස්සයාට බුදුදහම නැතුව බෑ. මුළුතැනම දන්න මිනිස්සයාට අභිධර්මයේ සර්වන් කෙනෙක් වගේ. හරියට මේක ක්ලික් කරපු එක දැනගත්ත ගමන් සීරීස් එකම කියවිලා නැත්තම් මට මේක කියවන්න බැරි නේද කියලා එයාට ගුරු උපදේශයක් හම්බ වෙනවා මොනවද ඒවට කියන්නේ අර ෆෝමියුලාස් අපි කඩපත කටපාඩම් කරන විද්‍යුවර් කියලා උද්දාන ගාථා උද්දාන ගාතාව තමයි ඔක්කොම පින්දනේ කරලා තියෙන්නේ. ඒ නිසා අභිධර්ම සූත්‍ර පිටකයෙන් කිව්ව කර නැහැටි. අවබෝධය තමයි කියන්නේ. නෑ ඒකේ මැප් කරලා තියෙනවා. ඔක්කොම මේ ග්‍රාෆ් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ secondary data analysis එකක් තියෙනවා. මේ කාරණා කිව්වට පස්සේ ඉස්සරහින් මේක කියන්න ඕනේ පස්සේ මේක කියන්න ඕනේ කියලා ලීනිය එක අභිධර්මයෙන් තමයි පෙන්නන්නේ. ඒ නිසා ඇත්තටම මම බලනවා මගේ සූත්‍ර මම නැවත සාකච්ඡා කරලා බලනකොට අභිධර්මයේ මතක් වුණොත් එතෙන්දී මම දන්නවා දේශනා ඉවරයි. ඒ කියන්නේ අවශ්‍ය දේ කියවිලා තියෙනවා. නැත්තම් අතන මෙතන අඩුපාඩු. ඉතින් ගුරුම්බන්සාද කියනවා අභිධර්මයේ තියාගන්න පිටිපස්සේ උඹට කියන්න ඕනේ කියලා අභිධර්මයේ වටේකට දාලා බලපුවම මේව ටච් කරලා තියෙනවා. ටච් කළා නැත්තම් අනිත් එක නා කියනවා බුද්ධ ධර්මයේ පැත්තයි කිව්වේ. අංග සම්පූර්ණ නැහැ කියලා. ඉතින් ඒකද දෙන ෆෝමියුලා එක හදලා තියෙන්නේ අභිධර්ම නැත්තම් net tip එක. අඩු අඩු ගානක් අභිධර්මාර්ථ සංග්‍රහය ඔක්කොම කැටි කරලා තියෙනවනේ. ඒකවත් දන්නවනම් අර තැනට අල්ලන්න පුළුවන්. අඩුව මේ ටික කියපුණා නෑ මගේ අතින් කියලා දන්නවා. නිත්‍යපකනේ පේටකොපදේශයේ ඒක සම්පූර්ණ කරලා තියෙනවා. බුදුබණ කිව්වනම් ඔබ මේක හයිලයිට් කරාට මුළු චිත්‍රය මේකයි කියන එක කිව්වේ නැත්තම් උඹ බුදුබණ විකෘති කරාගෙන. ඉතින් ඒ අභිධර්ම තේන්නිකට වෙලා ගත්තට පාඩු නෑ. ඊ ඉස්සලා කරන් දුන් පස්සේ කරන්න ඕනද කියන එක ඔයගොල්ලෝ රණ්ඩු කරා. ඒක නෙමෙයි මට ඥානාරාම මහතුරු අර මන් දුවලා ගියා. මොකද මට පොඩ්ඩක් තල්ලුවක් ආවා පිටිපස්සේ. සන්නස මොකද මේ අභිධර්මයේ කියන්නේ? ඇයි මේකට මේ එවන් මේ සුතන් නොකිවි? ඇයි මේක පළවෙනි සංගායනාවට ගත්තේ නැති කිව්වා. ඥානාරාම ස්වාමීන් වහන්සේ ළඟ මගේ මොඩකම කිව්වේ බලාගෙන ඉඳලා ටිකක් වෙලා බුදු කෙනෙකුට අර ඉතින් ඔබ කියන්නේ කෙනෙක් නම් වෙන නැහැ කිව්වා. මට වැදුනා හොඳට මම කොහේමයි ස්වාමීන් වහන්සේ කියලා මම යන්න ගියා. අර කාපු දාගත්තු ගිලපුල් අරනෝ එහෙම මාව එල්ලුනා කියලා. ඉතින් ඊට පස්සේ මට අර අභිධර්මාර්ථ කොම්ප්‍රිහෙන්සිව් මැනුවල් ඔෆ් අභිධර්ම පොත් ටික ගේන්න කිව්වනේ. යාම ඒත් මම අභිධර්මෙන්න ගියේ නෑ. පස්සේ මට හිතුණා මම මේ පොත කියවලා බලන්න ඕනේ. අන්න කියවගෙන යනකොට තමයි තේරුනේ පිකු පොදි හරි ලස්සනට අභිධර්මාර්ථ සංග්‍රහය අරගෙන අටුවාව දාලා ගහලා තියෙනවා comprehensive manual of Abhidharma. Spirit එකට. ඒක ඇත්තටම ලිව්වේ නාරදහඳුරගේ පොත. ඒක තමයි අටුව නේද? ටිකක් විස්තර කරලා. අටුවාව නෑ. මේක දාලා තියෙනවා. එතන සාසුන් වහන්සේ ඉන්නකොට බණ්ඩාරනායක මහත්තයා ඉන්නකම් බණ්ඩාරනායක ප්‍රතිපත්ති කියලා දීපු නෑනේ. මරණ පස්සේ ඊට මගේ ප්‍රතිපත්ති කරුණු පහ ආවේ ගල්කන තුන ආවේ බණ්ඩාරනායක සෝංකොතේ. බුදුජානකේ අපවත් වුණාට පස්සේ තමයි data analysis යන්නේ. secondary data analysis Sigmund Freud ඉන්නකම් western psychology තිබුණේ නැහැ. කාල් ජුන් ඇවිල්ලා තමයි ඒක formalize කරේ. ඒක ඒක කොතනත් වෙන විදිහට ධම්මනිසංජානතු කිව්වේ නිසන් වලේ තියෙන්නේ මං ඉන්නකම් විතරයි. මම මනෝර ප්‍රතිවරේ මට ඉනවයි කිසි අපේක්ෂාවක් නැහැ මොකද ඊගා වෙන එක කවදාවත් මම කිනේ කරන්නේ. කරන්න බෑනේ කිරුවා. ඉතින් මම ඒකට ආගේ කාබන් කෝපියක් වෙනවනේ. ඒ මම දෙවෙනි එකක් කරන්නේ. ඉතින් මේ කරන්න ඕනේ නම් කරන්නේ අරයා මෙහෙම මෙහෙම කිව්වා කියලා ප්‍රතිපත්තිය. දැන් දේවන් ධර්ම දූතේ ඒක කරනවා. ප්‍රති ඒ සාරි ප්‍රතිමාව හදන්න ඕනේ හැමතැනම නම ගහන්න ඕනේ. අර සෝන්දි කිව්ව කරන්න බෑයි කියලා ඒවා. දේවන් ධර්ම දූතේ කියනවා දැන් ප්‍රතිමාව හදන්න හැමතැනම සාධක නම දාන්න ලේට හේරින් එකේ නම දාන්නත් ඕනලු. මුද්‍රයක් ගහන්නත් ඕන නිසරණ අවුරුදු 50 සම්පූර්ණයි කියලා. මඩ ලිමක් කළා. ඈ? මඩ ලිමක්. ආ ලස්සරයි නේ හරි. හරිම ලස්සරයි. ඕවන තමයි අපි ධර්මය කියන්නේ. ඉතින් බුදුහාමුදුරේ හිටියා නම් දැන් ධම්මචාන් හාමුදුරුවෝ දෙවන්දස්සෝ මකනවා. මේ මේව නැති කරන්න හැදුවේ මේක. අතට සාර්ථක වුණා. ඊට පස්සේ කට්ටියක් ආවේ භාවනා කරන ධම්මචාන් හාමුදුරුවෝ පැත්තක තියලා. කට්ටියක් කියනවා මේ ප්‍රතිමාව කරන්න ඕනේ, මුද්‍රයක් ගහන්න ඕනේ, හැම දෙට හිඳින් එක නම දාන්න ඕනේ. ඉතින් මේ දෙකක් නේ. අපි ඒවට ගකන්න හොඳ නැහැ. ඒක ප්‍රොසෙස් වෙනවා කියන්නේ ඕකයි. ඒකක් තියෙන්න ඕනේ. ඔබ ඉස්සර වෙන්න දෙන්න. ප්‍රතිපත්තිය යනවා හැබැයි ඒකට අපෙන් අහලා නැකන ඒකට දැන් කිසිම බලයක් නැහැ. අපි ප්‍රතික්‍රියාව කරන්න අරගා. අපි එකක් දෙයක් කියන්නේ ඇත්ත. නමුත් ඕක නෙවෙයි උන්දගේ ප්‍රතිපත්තිය. බණ්ඩාරනායක මහත්තයා ඉන්න ගමන් පංච මහ ප්‍රතිපත්තිය කියන එක බයිය දන්නේම නැහැ. දැන් තමයි සංඝ වේද ගුරු කොවි කම් කරු කියලා ගහගෙන පංච මහ ප්‍රතිපත්තිය හදාගෙන ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුවනවා. ඒක තමයි උගේ වෙන්නේ. ඒ නිසා අපි ඒක මටත් තේරෙන්නේ වන්දිසංශ හරිය ලස්සනට අපි ධර්මයේ පාවිච්චි කරනවා. පාවිච්චි කරලා කියනවා බණ කියනකොට පස්සේ ඔබ බණ කියනවා නම් ඔබම විග්‍රහ කරලා බලපන් මේ මේ පොයින්ට්ස් ටච් වෙලා තියෙනවා කියලා. ඒක නැත්තම් මේ ගාතාව පාඩම් කරපන්. ගිය ගමන් අපේ සංගයයන් අහන්නේ පාර දිග හතර කටපාඩම් කියන්නේ කියලා. ඒකෙත් බෑ. අදින්න මිනිහ පොඩ්ඩක් නෑ. වීසා ගන්න ගිහින් ගරු ගරු ආපත්‍ය මොනවද කියලා අග්ගඤ්ඤගෙන් උත්තර දෙන්නකොට වීසි ලෝකෙල්ලේ පුළුවන්. අංගලයි. ඉතින් ඒ කියන්නේ දන්නව ඇත්තටම හතරම දන්නව. හතරම දැනගත්තොත් උද්දාන ගාතාවේ තමයි පෙළට කියන්නේ. ඉන්න ගමන් කවුරු හරි උපසම්පදා කියපුවම අහනවා මේ කාටද කියන්නේ. හොඳටම දන්නවා. මම මම මම බුද්ධඝම පන්තියේ මම තමයි පන්සිල් සමාදන් කරවන්නේ රසල මේ අටේ පන්තිල් නැති. පළවෙනි ප්‍රශ්නේ තිබුණේ පිළිවෙලින් පන්සිල් පද පහ කියන්නේ. අකුණ ගන්න බෑ. මේ ඊට ඉස්සෙල්ලා පන්සිල් දීලා ගියේ මම මේ මුළු ගන්ධවලේ පන්සිල් තුනක් පන්සිල් දීලා ගියේ. ඒකල්ල ගිහලා පළවෙනි උදාහරණය අහලා දෙන්න පන්සිල් පද පහ පිළිවෙලට ලියන්න. පහ දන්නවා. දැන් ලියන්න ලැජ්ජයි මේ වරදලා ලියනකොට හොඳ නිකන් ඉන්න එක. කරවන හිටියා. ඒ අභිධර්මයෙන් කරන්නේ අන්න ඒ කරුණු දැනගත්තොත් ගමන්න පිළිවෙල මේකයි කියලා කියලා දෙන්න. මම කියන්නේ ඒක විශ්ි කරන්න බෑ. ඒක සැකිල්ල තියෙනවා. ඔයාලට තියෙන්නේ ඒ කොටු වලට ෆිල් කරන එක විතරයි. ඒ නිසා අභිධර්මනාව හැබැයි ඉස්සර කරන්න දෙන්න එපා. මොකද එතකොට ඒකෙ තියෙන ඇට සැකිල්ල විතරයි මස් නැහැ. රස නැහැ මොකක්වත්. ඕජාව නැහැ. සැකිල්ල තියෙනවා. ඉතින් සැකිල්ල විසිකරන්න හදනවා කියලා කියන්නේ ඒක නෑ ඇත්තටම ෆිලොසොෆි එක දන්නේ නෑ. සැකිල්ල තියෙන්න ඕන හැබැයි දැනගන්න ඕනේ ඇට වැඩක් නෑ. මස් තියෙනවා කියලා. බොහොමයි කමන්නේ සාකච්ඡාවට සම්බන්ධ වෙන විද්‍යානායි සුදු මෙතනින් සාකච්ඡා අවසන් කරන්න අවසරයි. මොකක් බෑග් විතරද නැන්නේ. ආලාලා. හඳා පිළිවෙලන් එත්තාවත අධිගාතා සජ්ජහනා කරලා අපි මොදි හරාසති පාදේ දැන් බ්‍රාහ්මණ ධර්ම දේශනා සතිවාරේ මාව සටහන් කරමු.